අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ කාලය පැමිණලායි තියෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ द्वे ධම්මා පාතබ්බා අවිජ්ජාච භවතණ්හාච ඉමේ द्वे ධම්මා පහතබ්බාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් යනවා තව පියවරක් ඉදිරියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මේ දසුත්තර සූත්‍රයලා අපට උගන්වන මතක් කරලා දෙන තවත් ධර්ම යුගලයක් පිළිබඳව ධර්ම දෙකක් පිළිබඳව කලින් අපි ඉගෙන ගත්ත ඒ ධර්ම යුගල තුනට අමතරව මේක හතරවෙනි එක බාටපත් වෙනවා ඒ කලින් කියන ඥාණය කලින් කියන අත්දැකීම ඇති වුණාට පස්සේ ඒ කෙනා හඳුනාගෙන ඉවත් කළ යුතු නැත්නම් ප්‍රහාණය කළ යුතු ධර්ම දෙක මොකක්ද කියලා ශාරිපුත්තු ස්වාමීන් ප්‍රශ්නයක් නගනවා. කතමේ ද්වේ ධම්මා පහතබ්බා. ප්‍රහාණ කළ යුතු ධර්ම දෙක මොකක්ද? යම් කෙනෙක් තමන්ට උගාක් උපකාරයි කියලා හිතලා වටහාගෙන අගේ ආඩම්බරයේ තීරුම් අරගෙන සතියෙන් සම්පජඤ්ඤයෙන් ගත කරනවා නම් ඒ ගත කරන කෙනා ඒ ඇති කරගත්ත සති සම්පජඤ්ඤය සමත භාවනා විපස්සනා භාවනාව සඳහා යොදවනවා. ඒ සමත භාවනා විදර්ශනා භාවනා දෙක භාවිත උනේ නැත්තම් එහෙම වික්ෂිප්ත මනසකට මේ සංසිද්ධියක හටගන්ම නැත්නම් යමක අත්දැකීමක සිද්ධියක පටන් ගන්නම පේන තරම් එකලාශයක් නෑ අපි ඉන්නේ බොහෝ විට හද හටගත් දේවල් රාශියක් එක්ක ගැටෙමින්. ඒතර සමත විදර්ශනාව හරියට යනවනම් යාට යමක මූලය හට ගන්න ස්වභාවය දැක ගන්න පුළුවන් ඒත් හැබැයි මෙහෙවන ලද මනසකට පේන. ඉබේම පේන එක නෙවෙයි. නමුත් ඒ මූලික සති සම්පජඤ්ඤේ නැතුව සමත විදර්ශනා නැතුව මෙහෙව්වත් දකින්න බෑ. නිකන් අපි හිතුවොත් එහෙම ලෝකෙ තියෙන විශාලම අරමුදලක් යොදවලා විද්‍යාඥයෝ කණ්ඩායමක් යෙදිලා විශාල විද්‍යාගාරයක් හදලා යමක හටගන්ම බලන්න මෙහෙවනවා. දැන්ට ලෝකී වගේ සංවිධාන දෙක තුනක් තියෙනවා. මේ දෙයන්නාංශ ලෝකෙ මැව්වද එහෙනම් ලෝකෙ පටන් ගන්නව කොහෙද එහෙනම් මේ පෙනෙන වේලාවක අහන වේලාවක දකින්න වේලාවක ආස්වාස කරන වේලාවක ප්‍රස්වාස කරන වේලාවක ඒකේ හටගැන්ම කොහොමද කියලා ඒ තරම්ම ඥානවන්ත ඒ තරම්ම විශාල විද්‍යාඥ පිරිසක් විද්‍යාගාර හදාගෙන හෙව්වට ඉතින් කවදාකවත්ම මේක පෙළ ගැහෙන්න විදිහක් නැහැ මොකද ඒ අත්තුකව සති සම්පජඤ්ඤය නැත්නම් මේ පරිශ්‍රයෙන්ට කලින් සමත විදර්ශනා භාවනා කරලා නැත්නම් මොන්න තරම් උපකරණ යෙදුවත් මොන්න තරම් තාක්ෂණයේ යෙදුවත් සමීකරණ යෙදුවත් පාඩම් පන්ති කෙරුවත් කවදාකවත් ඒක දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක දකින්න උපකරණ වල බාහිර දැනුම වල ප්‍රශ්නේ විතරක් නෙවෙයි. Tamange මනස ඒකට අප කැප වෙලා ලෑස්ති වෙන්න ඕන. මේ ප්‍රතිපදාවෙන් තොරව යොගන් ඉගෙන හොයන්න හදන දෙයක් හරියන්නේ නැහැ කියලා හුණා කිව්වා වගේ කියන්න පුළුවන්. දැනටත් හරියට තටමනවා හරියට හොයනවා. ඒ හොයන කිසිම වෙලාවක එන්න එන්න වික්ෂිප්ත වෙනවා හිත. එන්න එන්න උම්මත්තක භාවයට යනවා මිසක්ක මේ මොකද වෙන්නේ කියන්න බෑ. දැන් මේ සරුවඥන් වහන්සේ ඔයගේ විද්‍යාගාර හොයන්න ගියෙත් නැහැ. අන්වීක්ෂ දුරේක්ෂ හොයන්න ගියෙත් නැහැ. මොනම මොකක්වත් නැතුව මේ සති සම්පජඤ්ඤය කියන එක ඊට පස්සේ මේ යොදන ලද වඩන ලද තේරුම් ගන්නා ලද සති සම්පජඤ්ඤය හරහා හිත අරමුණකට සමාධිගත කිරීම පිළිබඳව ඊට පස්සේ සමාධිගත කරන අරමුණේ ඇති හැටිය දැක ගන්නා ස්වභාවයට ඒ දේ නැවත නැවතත් අලුත් මනසකින් සාදර මනසකින් බලන ගතියට ගිහිල්ලා ඒකේ හටගන්න අවස්ථාවේ ආස්වාසිය හටගන්න වෙන්න පුළුවන් ප්‍රස්වාසය හටගන්න වෙලා වෙන්න පුළුවන් එහෙම නැත්නම් පිම්බීමක හටගන්න හැකිලීමක හටගන්න පස්සේ මේ වමේ වම තැබීමේ හටගන්න දකුණ තැබීමේ හටගන්න රූපයක් බැලීම කොතනින්ද පටන් අරගන්නේ සද්දයක් ඇහිම කොතනින්ද පටන් අරගන්නේ ආදි වශයෙන් මේ දේවල් සඳහා යොදවනකොට මේ හැම එකක්ම පටන් අරගන්නේ එකම තැනකින් බව ඒක කාටවත් හිතන්න පුළුවන් එකක් නෙමෙයි ඒකයි අපි ඊයේ ධර්ම දේශනාවේදී මතක් කරගත්ත ඒක තේරුම් ගත්තොත් එයා නිවන් දක්නවා මේ හැම දෙයක්ම හටගන්නේ එකම ජලාශයකින් එකම ශක්ති විශේෂයකින් ඒකේ මූල ස්වභාවයට නාම රූප කියලා කියන්න පුළුවන්. ඒ නාම රූප තමයි විකාශය වෙලා ඒ දේ මේ නාම කොටාස වශයෙන් අතුයිටි වීදි වැඩලා ගියාම ඒකට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආදී වශයෙන් මෙන්න මේ ටිකට නාම කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම සමාධිච්ඡ ආදී සූත්‍ර සඳහන් කරලා තියෙනවා. ඉතින් රූප කියන්නේ මොනවද? චතුර්ණංච මහා භූතානංච උපාදා රූපංච අතරමහා භූතයන් සහ ඒ වගේ හෙවණැලි වලට කියනවා රූප කියලා. ඉතින් මේ ආස්වාස රූපය ප්‍රස්වාස රූපය ආස්වාස කියලා මිනී කරගන්න මට්ටමට එnde ඉස්සර වෙලත් ස්වરૂපයක් තියෙනවා. ප්‍රස්වාස රූපෙත් එහෙම එකක් තියෙනවා. ආස්වාස රූපේ මතුවලා නැති වෙලා යනකොටත් ඒකේ ස්වરૂපේ නැති වෙන වෙලාවක් තියෙනවා. නැති වෙලා ඒක ආයෙත් ආයෙත් තිබුණු ජලාශයටම දිය වෙලා යනවා. ඉතින් මූලික ඒ ශක්තිය වලට මේ නාම රූප කියලා තමයි කියන්න තියෙන්නේ. හැම එකෙම ඒ ඒ දිය වෙන මූල ශක්තියේ අඩුම ගානේ නාම මූණුවරක් සහ රූප මූණුවරක් තියෙනවා. ඒක ඒකකයක් නෙවෙයි කණ්ඩාය කට්ටාය ගොඩක් එකතු වෙලා හිට අඩුම ගානේ නාම මූණවරක් රූප මූණවරක් තියෙනවා. ඒක මේ මහා නිදාන වගේ සූත්‍රවල සරුවචන් වහන්සේ අපි ස්පර්ශ කරන හැම දෙයකම රූපයක තියෙන අදිවචන සම්පස්සයත් නාම ධර්මයක තියෙන පාටිඝ සම්පස්සයත් කියලා ඒ දෙක මේ ස්පර්ශය කියන චෛතසිකයට පිටිපස්සේ චෛතසිකය කියන මේ ස්පර්ශය කියන එක වෙලා රංගනේ රංග දක්වන්න ඉස්සර වෙලා නානගම රංග දක්වන්න ඉස්සර වෙලා මේ පෙළ ගැහෙන ආකාරය නාම මූලයක් තියෙනවා රූප මූලයක් තියෙනවා රූපයාගේ රූප ධර්මවල පටිග සම්පස්සයක් අවශ්‍ය වෙන නැත්නම් රූප නැ රූප ධර්මයකට අධිවචන සම්පස්සයක් ඕන වෙනවා එහෙම නැත්නම් ඒක සිද්ධියක් බවට එන්නේ පේන දකින මට්ටමට එන්නේ නාම ධර්මයක පටිග සම්පස්සයක් ඕන වෙනවා ඒ බව කිසිම යෝගාවචරයෙකුට රහත් තුනක් දැක ගන්න බෑ. ඒක සර්වඥතා ඥාණයෙන් දැකලා සර්වචනanse පෙන්නනවා මේ නාම රූප ඉස්සල්ලාම නම් කරන්න බැරි මූලික කලල අවස්ථාවක එවනතම් මූලික ප්‍රාග් අවස්ථාවක ඉඳලා එයා ඔළුව උසල යම් මට්ටමකට එනකොට ඔන්න අපේ ඉඳුරන්ට ඒක අහු වෙනවා. අපේ ඉඳුර හරි ගොරෝසුයි. අපිට ඒක මූල ස්වභාවයේ පේන්නේ නැහැ. ඒක අපට ප්‍රත්‍යක්ෂ කරන්න අත්‍යවශ්‍යත් නැහැ රහත් වෙන්න. නමුත් ਸਰවචනාංශයක දැකලයි මේ කතා කරන්නේ විඥානයක් යම් තැනක පදිංචි වෙනවාද? පදිංචි වෙනකොටම ඒ විඥාණය ඒ තාම කලල අවස්ථාවේ තියෙන නාම රූපයක් පදනම් කරගෙන තමයි පදිංචි වෙන්නේ. පදිංචි වෙච්ච ගමන් ඒ දෙන්න අතර ඇති වෙන මේ සමவாய තුල මේ නාම රූප නාමයන්ගේ තියෙන මේ චේතනා සංඥා වේදනා සංඥා චේතනා භාස්ස මනසිකාර වශයෙන් කැවිලා යනවා. ඊට පස්සේ රූප කොටාශය මේ පාඨවි මේ ආපෝ මේ තේජෝ මේ වායෝ වශයෙන් අතුයිති විහිදි වැටලා ගියාට පස්සේ සලායතන ගොදුරු වෙනවා. සලායතන ගොදුරු වෙන්න ඉස්සරලා ප්‍රාග්ගවදියක් තියෙනවා. අන්නේ ප්‍රාග්ගවදියට මොනම තාලෙකවත් දන් දීලා පින්කම් කරලා යන්න බෑ. දකින්න බෑ. ඒ වගේම සිල් රැකලා කරන්නත් බෑ. සමතේ විතරක් කරලා භාවනා කරලා කරන්නත් බෑ. සමත විදර්ශනා දෙකම කරලා ඒ ආස්වාසිය හටගන්නත් ඉස්සරලා වගේ නැත්තම් ආස්වාසිය ගෙවිලා ඉවර වුණත් සතිය පාවා නොදී හොඳට බලාන ඉන්නවා වගේ ප්‍රස්වාසය හටගන්නත් ඉස්සරලා වගේ ප්‍රස්වාසයේ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ මොකද්ද කියන තරමට වගේ පාවා නොදෙන සතියක් තමයි මෙතන මේ යෝගාවචරය වැඩි යුත්තේ. ඒකට යන්න බෑ. ඒකට යන්න නම් ඉස්සෙල්ලා නිකන් මේ ගමේ තාලෙට ගොඩේ තාලෙට ආස්වාසිය කොහොමද මට වැටහෙන්නේ? ප්‍රස්වාසිය කොහොමද වැටෙන්නේ කියලා තේරෙන ටික ඉඳුරන්ට අහුවෙන ටික ගොරෝසු ටික පුළුවන් තරම් විස්තර සහිතව බලන්න. මේ ආස්වාසිය වැටෙනකොට මට මේ මේ ආකාරයට මේ මේ තටහන් වලින් මේ මේ ස්වභාව ලක්ෂණ වලින් වැටෙනවා. ප්‍රස්වාසයත් මේ මේ සටහන් වලින් මේ මේ ආකාර වලින් මේ මේ භාව වලින් මේ මේ ස්වභාව වලින් වැටෙනවා කියලා මේක මේ බුදුන් කිව්වටම ශ්‍රද්ධාවෙන් බොහොම තදබල සීලයක පිහිටලා සති සම්පජාඤ්ඤයෙන් බලාන ඉන්නකොට මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන්කරන්න ලකුණු තියෙනවා. නමුත් ඕනම කෙනෙක් මොන්න තරම් මේක දිහා මේ විස්තර සහිතව බැලුවත් ආශ්වාසයේ ගිවන් වෙනකොට සහ ප්‍රශ්වාසයේ ගිවන් වෙනකොට දෙකම සමානයි. මේක මේ පිටකොන්දේ මැද හරිය තමයි ඒ ඒ දේවල් වල අනන්‍යතාවය වෙන් කර ගන්න පුළුවන් ලක්ෂණ තියෙන්නේ. හට ගන්න අවස්ථාව ආස්වාද ප්‍රසවාස දෙක සමානයි. ගෙවෙන අවස්ථාවෙත් ආස්වාද ප්‍රසවාස දෙක සමානයි. පිම්බෙන අවස්ථාවේ ආස්වාද ප්‍රසවාස දෙක සමානයි. ප්‍රසාන්නේ හට ගන්න සමානයි. හැකිලෙන අවස්ථාවට. ඉතින් අර මැදදී මේ දෙක වෙන් කර ගන්න පුළුවන් වෙලාවේදී මේක බලන්නේ මේකට අවධානය යොමු කරන්නේ ඒක ස්ථිරව නිට්ටියව සුඛව සුභව තියෙන නිසා නෙවෙයි. මේක බලනකොට පේනවා මේ බලපු ආස්වාසය අල්ලගෙන ඉන්න බලබලා ඉන්න වෙලාවක් එන්නේ ඉස්සෙල්ලා ඒක ගෙවිලා යනවා. බලපු දැකපු අප්‍රස්වාසයත් මේ කණ්ණාඩික දාලා රාමු කරන පිටියේ එල්ලෙලා තියාගන්න හම්බ වෙන බලන පමාවෙන් ගෙවිලා යනවා. පිම්බීම දිහා බැලුවත් ගෙවිලා යනවා. හැකිලිම දිහා බැලුවත් ගෙවිලා යනවා. ඉතින් මේ මේ මට්ටමට එන්නේ ඉස්සෙල්ලා කොහොමද ගිහුණාට පස්සේ කොහොමද කියන එකට අවධානය කොහොමඩක්වත් යෝගාවචරය දාන්න බෑ ආස්වාද ප්‍රසවාසයේ මතු වෙච්චි ගොරෝසු වෙච්ච වෙලාවේදී හොඳට ඒකේ ආකාර සටහන් නිමිති භාව ස්වභාව ලක්ෂණ බලන්නේ නැතුව ඉතින් ඒ නිසා භාවනාවක මම මේ විශේෂයෙන් මෙතෙන්දි මේ විපස්සනා කියන වචනේ පාවිච්චි කරනවා විපස්සනා භාවනාවකදී මේ සියලු ලෝකේ අමතක කරලා පුළුවන් චිත්තක්ෂණයක පුළුවන් වෙච්ච වෙලාවක යාදුන්න වෙලාවක මේ ආස්වාසය ගැන දකින්න පුළුවන් හැම පැතිකඩම දකින්න ප්‍රස්වාසයක දකින්න පුළුවන් හැම පැතිකඩම දකින්න එහෙම නැත්නම් තමයි මේ ඉඳගෙන ඉන්න බවේ ඉඳගෙන ඉන්න එක විතරක් වැටහෙන වෙලාවක කරදර බාධක නැතුව එතන ආශ්වාසයේ විතරක් තනි කර කරදර බාධක නැතුව ප්‍රශ්වාසයේ විතරක් තනි කර කරදර බාධක නැතුව බලාන හිටියොත් එනවා මේක මේ බලබලා ඉන්නවත් ඉන්නේ නෑ යා බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙනවා. ආන්නේ වෙනස් වෙනකොට ඔන්න සද්දත් ඇහෙනවා, වේදනත් දැනෙනවා, හිතවිලිත් එනවා. ඉතින් ඒක නිසා අර හොඳට ඒක විතරක්ම මුලිච්චෙච්චලාක බලලා කද්ද වේදනා తీරුට මොනක් කරන්නද? ආයෙත් මුලිච්චෙච්චලා ආය බල බල හිටියොත් මේ අපිට පේන ආස්වාසේ එන්න කලින් අවස්ථාවක් තියෙනවා. ඒ ගිවුනට පස්සේ අවස්ථාවක්. මේක සරුවචනාංශයේ හැම සංස්කෘතික සංකත ධර්මයකම සඳහන් කරනවා. හැම සංකත ධර්මයකට උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති. හටගන්මක් තියෙනවා. ගෙවීමක් තියෙනවා. ඔය මැද තියෙනවයි කියන එකෙත් පෙරලියක් තියෙනවා. ආනෝයි විස්තර දැක්කනම් එයාට පේනවා අරමුණ මැද හරියේදී ඔය නිල් පාට කහ පාට ආදී වශයෙන් වර්ණ වශයෙන් සටහන් වශයෙන් ආකාර වශයෙන් ශබ්ද වශයෙන් වේදනා වශයෙන් වෙන් වුණාට ඔක්කොම හටගන්නේ එක තැනකින්. ඉවර වුණාට පස්සේ ඉවර වෙන්නේ එකම ශක්ති වශයක්, විශේෂයක්. අන්නේ தත්තට යනකොට සිද්ධියක ආරම්භය දැක්කනම් වෙනදාට වඩා විස්තර සහිතව සිද්ධියක හැමාරේ වෙනදාට වැඩි විස්තර සහිතව දැක්කනම් ඉතින් වෙනවා හිත ගියේ කොතනද ඒ හිත යන හැම තැනකම මේ වගේ කොහෙන් හරි මතුවෙන ගතියක් තියෙනවා ඒක නැති වෙන ගතියක් තියෙනවා මේ ස්වභාවය නිසා අරක වැඩි මේක හොඳයි මුලට වැඩි අග හොඳයි කියන තීරිලි බේරිලි මනාපමනාපකම් රුචි අරුචිකන් නැතුව බලාන හිටියොත් පිම්බීම හැකිලින් බලපු කෙනාට කොතනකින් හරි බලාගෙනකොට ආස්වාද ප්‍රසවාසයේ පෙන්නුවත් අර පිම්බීමේ හැකිලිමේ සම්තතියම තමයි ආස්වාද ප්‍රසවාසයේ තියෙන්නේ. වම දකුණේ තියෙන්නේ ඕකමයි. බලන අහන කරන කියන හැම දෙෙම නිතරම වෙනස් වෙමින් පවතිනවා. අන්නේම විනාශ වෙමින් පවතින මේ එකක් එක වේලාවකට අපි අත්දැක්කට දුවට වුන්කම් දෙන්න හයක් සිදුවෙමින් තියෙදි තමයි මේ එකක් අපි දකින්නේ. දී ඇති වේලාවක අපිට ඕන රූප බලන්න පුළුවන්. ශබ්ද අහන්න පුළුවන්. ගන්ධ බලන්න පුළුවන්. රස බලන්න පුළුවන්. ඊළඟ ආශ්වාස ප්‍රශ්වාසය බලන්නත් පුළුවන්. හිතට එන හිතවිලි බලන්නත් පුළුවන්. ඉතින් අපි හිතුව මොන හරි දහංගටයක් දාලා මොනම හරි යාප්පු වෙලා අපි ආනාපානීයම හිත තියාගත්තයි කියලා. ගෙන ඇහැට යන්න දෙන්නෙත් නෑ හිතට කනට යන්න දෙන්නෙත් නෑ හිතට නාසයට දිවට කයි අනිත් ඇඟ වලට මනසට යන්න දෙන්නේ නැතුව ආනපනේ රඳවනවා කියන එක පොඩි සෙල්ලමක් නෙමෙයි. මේ මොකද මේ හිත පිස්සුවැදිච්ච වඳුරෙක් වගේ අත්ෙන් අත්තට පනින්නේ ගණන් කරලා නෙමෙයි. සැලසුම් කරලා නෙමෙයි. එහෙව් පනින හිතක් මේ ආස්වාසයට මේ ප්‍රස්වාසයෙන් නැත්නම් ආනපානෙට. එවනද මේ පිම්බීමට හැකිනමට යොමු කරගත්තයි කියලා කියන්නේ නෑ සෑහෙන කීකරු කර ගැනීමක්. සෑහෙන ආම්බම් කර ගැනීමක්. හේම කර ගැනීමක්. ඉතින් ඒ විදිහට ආශ්වාසයක මුල පටන් ගන්න වෙලාව හිතන්න. හොඳට ඒකටම චීන කන්නඩියක් දැම්ම වගේ බලාගෙන ඉන්න වෙලාවේ එන ඇහැට රූපත් පෙනෙමින් තියෙන්න ඉඩ තියෙනවා. කනට හද්දත් ඇහිමින් එන්න ඉඩ තියෙනවා. නාසයටත් මේ හැම වෙලාවෙම ගඳ සුවඳ නැති වුණාට ගඳ සුවඳ දැනෙන බව නාසී විවෘතකම තියෙනවා. දිවට අඩු ගන්න කෙලත් කෙර. නැත්නම් දිව තල්ලේ වදින ගතිය හෝ ඒක නම් ඇත්තටම කාය ප්‍රසාදය මේ දිවේ රස බලන ගතියක් තියෙනවා. කය අනිත්යෙන් වල ඔක්කොම වැඩ යනවා. හිතට හිතිවිලිද නමුත් ඒ වෙලාවේ මේ අපේ මේ මානසිකාරය නිසා සතිය නිසා සම්පජඤ්ඤය නිසා ඒකටවත් හිත යන දෙන්නේ නැතුව දැන් ආශ්වාස ප්‍රශ්වාසයේම තියෙනවා කියලා කියන්නේ channel 6ක් තියෙන ටෙලිවිෂන් එක එක channel එකක් අපි අරගත්තා. ඇදියොත් අනිත් channel පහ බලන්න බෑනේ. එක ටෙලිවිෂන් එකක channel 6යි නම් තියෙන්නේ. අපි එක channel එකක් දා සිංහල channel එක දැම්මා. එතකොට අපිට අනික් channels බලන්න බෑනේ. ඒ වගේ මේ යන්ත්‍රයේ අපිටත් తీර තියෙන සලායතනයක් තියෙනවා මේ. ඒ ආයතන හයේම වැඩසටහන් හයක් යනවා. අපි මානසිකාරයේ අපි යොදවන්නේ එකකටයි. ඒක යොදවනකොට පහක් වැහෙනවා කියන එක පෘතජ්ජනය දන්නේ නැහැ. පෘතජ්ජනය අර පේන දේට කොච්චර නතු වෙනවද කියනවනම් කොච්චර ලොල් වෙනවද කියනවනම් මේ එකක් බලනකොට පහක් ප්‍රතික්ෂේප වෙනවයි කියන එක දකින්න ගියොත් ඕනම පෘථග්ජනෙකුට තේරෙනවා අපි ජීවත් වෙන්නේ හයෙන් එකයි කියලා. මේක වෙලාවකට අවති මනසකට එහෙම නැත්නම් අපි කියමු සරුවඥ මනසකට ඒ හයේම වෙන සිටිවිලි පිළිබඳව යම් ප්‍රමාණයක බොම් ප්‍රාග් අවදී අවදියක් තියෙනවා. වෘත්තඥයා එක්ක රූපයක් බැලුවොත් ඇහෙන් විතරක් නෙවෙයි කටත් අරගෙන බලාන ඉන්නවා. ඒ තරම් ඒකට මත් වෙනවා. එතකොට මේ කනට ශබ්ද ඇහෙන බව හෙන ගැහුවත් දැනෙන්නේ නැහැ. නාසයට සුවඳ දැනෙන්නේ නැහැ. දිවට රස දැනෙන්නෙත් නැහැ. ආස්වාද ප්‍රසවාස දැනෙන්නෙත් නැහැ. කයක් තියෙන බව දන්නෙත් නැහැ. හිතට හිතවිලිත් නැහැ. තරම් අර රූපෙට ලොල් වෙනවා. මේ වගේ අපි අර මේ තරම්ම අසික්ඛිත මේ තරම්ම අවිචාරවත් මේ තරම්ම කිසිම න්‍යායපත්‍යක් නැති මේ නොකෑමනා දහපදුරා පට්ට පඳුරු හිත. ආහනාපානටම දාලා තියාගෙන ඉන්නවා කියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණයක් මිස අපේ ගුණයක් නෙමෙයි. අපිට নিকමට හරි හිතේද අවුරුදු 100ක් ජීවත් වුණාට පස්සේ හරි මේ එකට දාලා බලන්න ඕනේ කියලා කල්පෙට හිතෙන්නේ නැහැ. බුදුහාමුදුර කෙනෙක් ලෝකේ පහළ වෙලා සාරිපුත්තු වගේ මහා ස්වාමීන් වහන්සේලා අපිට නොකියුවනම් අපිට හිතෙන්නේ පොහසත් කියලා කියන්නේ මේ අත්ෙන් අත්තට පැන පැන යන එකනේ. දැන් අපේ දරුවන්ට ඒකනේ දෙන්න හදන්නේ අපි. රූපත් දීලා, සද්දත් දීලා, ගඳත් දීලා, රසත් දීලා, පහසත් දීලා හිචිවිලි දුන්නාට පස්සේ අපේ තන ඔන්න දරුවන්ට කරන්න යුතුයකම අපි කරයි කිය. උන් යමයට බාර දුන්නා නම් හොඳ වෙට වැඩි. passport to hell. උ ගොඩ එන්නේ නැහැ. ඇයිද මේ ඔක්කොම කරකොල ගියාට පස්සේ කොහෙද ආත්මයක් ඉතුරු වෙන්නේ? ඉතින් ඌට කිව්වත් එම පුතේ දුවේ වාඩි වෙලා එක තියක් බලා හිටපන් කියලා. ඉතින් ඌ කියයි මේ අම්මල තාත්තරනේ මගේ හිත ගුරුවල් කෙරුවේ. අම්මල තාත්තරනේ මේ ඔක්කොම මේ ලං කරලා දීලා දැන් කොහෙද ඒක හිතකට ගන්න. අපි හිතමු කොහොම හරි මේකට මේ බනේ බන කෙටියෙන් කියන්න ඕන නිසා කොහොම හරි කරලා ඒ දරුවගේ මන අපෙන් හරි නැත්තම් මේ හම්ල රහත්තල කියලා හරි ගමන් නැහැ. ගත්තයි කියලා හිතමු දැන් මෙතන ඉන්න දරුවෙක් ගැන අපි හිතමුකෝ. හිත ගත්තට පස්සේ ඒ දරුවා දන්නවනම් මේ ආස්වාද ප්‍රසවාසයේ හිත තියෙනකොට මගේ හිතට අපි ඇත්ත එක වහගෙන ඉන්න වෙලාවේ නම් අපි රූප බේන්නේ නැහැ කියලා හිතමුකෝ. තක්පම් කරන වෙලාවේ වමට හිත ගියයි කියලා හිතන්න. වම තිනුට 100 100ක්ව වම පොලෝ කාගෙන විලුඹට තද වෙනවා දැනෙන වෙලාවේ ඇහැට රූප නොපෙළිනව නෙවෙයිනේ. ඒ රූප වලට මොකද වෙන්නේ? එතකොට මේ වැල්ලේ පොළවේ තියෙන චචර ගාලා සද්දයක් එනවනේ. එතන කුරුළු කිචි කිචි ගහනවනේ. දැන් මේ සද්ද වලට ඒ චිත්තක්ෂණය මොකද වෙන්නේ? එතකොට අපි හිතමු මේ වනමල් සුවඳ හරි බල්ලෙක් කත කරලා අසුචි සුවඳ හරි ඒ හරි තියෙනවයි කියලා. දැන් අර පොළව කාගෙන විලුඹ කාගෙන පොළවේ වදින ඝන කමට උපුරු ගහන ගතියට පපඩම පොඩි වෙන්න වගේ ගතියට හිත යන වෙලාවේ ගඳක් අපිට දැනෙන්නේ නැහනේ. දිවට සංවේදන නැහනේ. කයි අනිකුත් තැන් වලට අද එක්කෙනෙක් කියලා දුන්නා මේ දක්මන් කරනකොට දනිස්ස වැටෙන්න ගත්තා. වලලු කර වැටෙන්න ගත්තා. එහෙම නැත්තම් මේ විලුඹට හිත ගියා නම් අනිත්ව වෙන්නේ නැහැ. ඒ හිතට හිත විලිත් නැහැ. දැන් හිතනද ඇහැට වෙලා රූප පෙනෙමින් තියෙනවා. නැත්නම් රූප මුලිච්චෙමින් තියෙනවා, පේනවත් පෙනෙමින් තියෙනවා කියන එක වැරදි. කනට ශබ්ද මුලිච්ච වෙමින් තියෙනවා. ආපాతගත වෙමින් තියෙනවා. නාසයට, දිවට, කයට, හිතට තියෙනවා. නමුත් මගේ හිත මේ විලුඹ පොළවේ එරෙන එකටම කාගෙන බහින එකටම හිත ගියේ මගේ සති සම්පජඤ්ඤය නිසානේ. දැන් සතියෙන් නැති කෙනෙක් ගැන හිතන්න. සතිය නැති කෙනෙක් ඇවිදිනවා. ඇවිදින රූප පේනවා, තද්ද ඇහෙනවා, ගඳ, රස, පහස තියෙනවා. දැන් මේ තියෙන හයෙන් මේ channel 6ක් තියෙන මේ ටෙලිවිෂන් එකේ කොයි channel එකටද හිත යන්නේ කියලා කවුද තීන්දුව කරන්නේ? කාගේද න්‍යාය පත්‍රය? තන්නේ කර මාරයක්. තන්නේ කරම තණ්හාවගේ සහ අවිද්‍යාවගේ න්‍යාය පත්‍රයක් යන්නේ සතිය දැනගන්න ඉස්සර වෙලා. එහෙම නැත්නම් සතිය දැනගත්තට පස්සේ අසතියෙන් ඉන්න වෙලාවක බලන්න අපේ හිත මේ හයක් දෝරි ගලද්දී අරමුණු කොයි අරමුණටද යන්නේ කියන්නේ වැඩියෙන්ම තණ්හාව තියෙන වැඩියෙන්ම අවිද්‍යාව තියෙන එකට තමයි ගලාගෙන යන්නේ. ඉතින් එතකොට හිතනද ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියන කට්ටියට ඇඟ කිලිපොලන්න කියන්න පුළුවන් මේක. ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියක් ඉස්සරහා ඉන්නකොට හිත වැඩ කරන්න ඇති හිතන්න. දැන් සතියක් නෑ සතිය නෙවෙයි. ඒතකොට දවස් 7ක් විතර වෙනවා සතිය එතකොට. දැන් මේ දෙන්න ඉස්සරහා ඉන්නකොට මතුවෙන හැඟීම් මතුවෙන ක්‍රියාකාරකම් අල්ලන ඇල්ලීම් අහන ශබ්ද රස ගන්ධ පහස කොහොම හිටියේද මොන්න තරම් කෙලස් ප්‍රවාහයක් වගිරෙනවා කොහොම ඒව පිළිබඳව පොත් ලැබීම කොහොම ඒව පිළිබඳව අවබෝධයක් ආන්න ඒක තේරෙන්නේ සක්මන් කරන වෙලාවක අපි කොහොම හරි මේ පයේ විලුඹේ පොළවේ වදින ගතිය බුදුන්ට පින් සිද්ධ වෙන්නේ. ගුරුන්ට පින් සිද්ධ වෙන්න අපි ඉතින් දැම්මනම් අපිට කීත හැකි මේක නිකම් පබඩමක් පාගගෙන යන්න වගේ ඝන ගතිය පොළවේ මෙලෙක් ගතිය පයේ සීතල පොළවේ උණුසුම පයේ තියෙනවා මට තියෙනවා දැන් මට කියන්න පුළුවන් මේක. කෙලින්ම බුදුහාමුදුර ඉස්සරහට ගිහලා කිව්ත හැකි අවසරයි ස්වාමීන් වහන්සේ මම වම කියලා වම තිනුට මෙනෙහි කරනකොට මට මගේ পায়ට පොළවේ තද ගතිය වැඩවුණා. පොළවේ ශීතල ගතිය වැඩවුණා. මේ අපිට පොඩි වේගන යන්න වගේ වැල්ල කාගෙන යනවට තේරෙනවා කියලා කිව්වොත් ඒක බුදුහාමුදුරණත් ප්‍රතික්ෂේප කරන්න බෑ බ්‍රහ්මිකට ප්‍රතික්ෂේප කරන්නත් බෑ මාරයෙකුට ප්‍රතික්ෂේප කරන්නත් බෑ මේ කියන කතාව බුදුහාමුදුරණ 100ක් වැටෙනවා මොකද අද්දුට ප්‍රත්‍යක්ෂය කියන්නේ මෙන්න මේකට නමුත් ප්‍රේමවන්තයෙක් ඉස්සරහා ප්‍රේමවන්තියෙක් ඉන්නකොට මේ මතුවෙන දේවල් පිළිබඳව කියන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. පොත් බැීමක් ඇත්තෙත් නැහැ. මතුවෙන කෙලෙස් වල කෙලවරක් නැහැ. ආන්නේ වෙලාවේදී ඒ දෙන්න කරන්නේ කරන හැම දෙයක්ම වැඩිම තෘෂ්ණාව උපදිනදී වැඩිම අවිද්‍යාව උපදිනදී ඕකෙන් තමයි දරුවා හම්බ වෙන්නේ. ඒ හම්බෙන දරුවගේ තියෙන අධික්කම කාමේ තා අධික්කම අවිද්‍යාව. ඡා දරුවෙක් වදනවායි කියලා කියන්නේ සෝහොන්කොතක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දරුවෙක් කියලා කියන්නේ සෝහන් කොටක්. ඉතින් මේකට නම් අපි ජීවත් වෙන්නේ ඒකට තමයි සංසාර කියන්නේ. අපිට පුළුවන් ද මේක දැනගෙන මේක දැකගෙන මේ බුදුරජාණන්සේ පෙන්වන විදිහට මේ සතිය කියන කඳුලා දීලා ආශ්වාස කරන වෙලාවදී ඒකේ විස්තර කතා කරනවා. ප්‍රශ්වාස කරන වෙලාවදී ඒකේ විස්තර අද්දුරු දෙය කතා කරනවා. වම තිනකොට දක්වන තියෙන ඒතකොට අපිට කියන්න පුළුවන් අනන්ත අප්‍රමාණ තෘෂ්ණාව ඇති කරන දේ වට වෙලා තියෙද්දි අනන්ත අප්‍රමාණ අවිද්‍යාවකට අපි මඩ ගොහරුවකට ඇදගෙන වැටෙන කිටකක වැදෙන්න තියේදී අපි මිලා දන්න කියන තැනක හිත රැඳුවා මම මේ ක්ෂණය බුද්ධි වින්දා අහක දැම්මේ නෑ මේන් හිත පැනපු ගමන් කුරුලෙක් කුඩුවක දාන හිටුවේ දොර ඇරිය ගමන් වගේ බක්කාලා මෙයා පැනලා යන්නේ මොකටද ඊගාට වැඩියම තණ්හාව ඇති වෙන තැනට ඊගාට වැඩියෙන්ම අවිද්‍යාව තියෙන තැනට. මේ අතින් බලනට අපිට නැත්නම් අපි දෙන්නෙකුට දෙන්නගේ තියෙන කඩප්පුලිකම් වල වෙනසක් තියෙනවද කියලා බලන්න. නොකෑමන දහපතුරාකම් වල වෙනස්කමක් තියෙනවද බලන්න. තන්නි කර පාලනය වෙන්නේ අවිද්‍යාවෙන් නම්. තන්නි කර පාලනය වෙන්නේ මේක තෘෂ්ණාවෙන් නම්. අපි මේ පාරම්බාන්නේ අපි මේ ආඩම්බරකම් කියන්නේ මම පොහොසත් මට යමක්කමක් තියෙනවා මම කෙරුමා මේ අවිද්‍යාව වැඩි ධර්මතනේ. තෘෂ්ණාව වැඩි ධර්මතනේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ පාරම්බාන හරියක් මේගොල්ලන්ට සති සම්පජඤ්ඤේ නැහැ. මේගොල්ලන්ට කවදාක සමතයක් විපස්සනාවක් නැහැ. මේගොල්ලන්ට කවදාකවත් මේ කොයි එකත් පටන් ගන්නේ නාම රූප කියන මූලික Javaකින් ඒක පිළිබඳ හැඟීමක් නැහැ. මේගොල්ලෝ වැඩිම තණ්හාව තියෙන දෙයට යෙදිලා වැඩිම අවිද්‍යාව තියෙන තැනට දීලා ඒක තමයි මේ කෑ ගහන්නේ. ඒක තමයි මේ ජනමාධ්‍ය කියන්නේ. ඒක තමයි මේ රටේ තියෙන පුරාජේරු. ඒක තමයි මේ රටේ තියෙන ගෝසාව. ඉතින් මේ ගෝසාවේ ඉන්න කෙනෙකුට නැත්නම් මේ එකා එකා පරයාගෙන අරුවට වැඩිය මම පොහසත් වෙන්න ඕන අරුවට වැඩිය මම අර සම්පත් මේ සම්පත් ලබා ගන්න ඕනේ කියනකොට මාර්යා කොච්චර සතුටින් ගත කරනවද තමන්ගේ රාජධානිය අමනියෝ මරියෝ මෝඩයෝ තකතිරෝ එක එක කුලල් කා ගන්න දගන්නකොට හැබැයි එකක් මතක තියාගන්න. ওই මාර්ගයෝ ශ්‍රීලං ඔක්කොටම වැඩිය බුදුහාමුදුරුවෝ බලවත්. ওই කොයි තරම් ලොකු දැලක් කියලා අපි වට්ටන්න හැදුවත් කවදා හරි කොතැනකදී හරි සංසාරේ අපිට මේ සති සම්පජඤ්ඤය පිළිබඳව අදහසක් ඇවිල්ලා මේ කයි මම කල යුත්තේ මේ කයි මගේ මානව අයිතිවාසිකම මං අදපටන් වැටි වැටි අසුචි කකා මඩ ගොඩේ ඉඳගෙන හරි එක චිත්තක්ෂණයක් හරි මම සතියෙන් ඉන්නවා සම්පජඤ්ඤයෙන් ඉන්නවා කියලා යා කරගෙන කරගෙන යනකොට ඒ කවදාකවත් අහගෙන ප්‍රයත්නක් වෙන්නේ නැහැ එක්ක පිස්සෙක් වෙන්න ඕනේ එක්ක තද බල කායික අසහනයක් තියෙන්න ඕනේ ඒක අහකයන්ද කරගෙන යනකොට මට කවදා හරි කියන මේ සති මාත්‍රාව එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් වුණා පවත් ගන්න පුළුවන් මුලදී බැරි වුණාට කරගෙන කරගෙන යනවා ආන්නීයම සත්‍ය මාත්‍රාව එක දිගට කරගෙන කරගෙන යනකොට යාට තේරෙනවා මේ මගේ හිත අසතියෙන් අසම්පජඤ්ඤයෙන් ගියොත් යන්නේ තණ්හාවට අසතියෙන් අසම්පජඤ්ඤයෙන් ගියොත් යන්නේ අවිද්‍යාවට දැන් මං ඉන්නේ දන්න තැනක දැන් මං ඉන්නේ මනාපේ ඇති තැනක නෙවෙයි ආනපන කියන්නේ කාමයේ ඇති කරන තැනක් නෙවෙයි තෘෂ්ණාවක් නෙවෙයි නිසා ආනපනට ගියොත් එපා වීම පේනවා බිම්බි මහකිලුම්ට ගියොත් එපා වීම පේනවා. මම දකුණ කරනකොට එපා වීම පේනවා. මේ එපා වීමේ අනිත් පැත්ත නිතෘෂ්ණාවද? ඒකනේ අපි හිතිය මෙතෙක් කල්. දැන් කියනවා හරි භාවනා කරනකොට හරි කම්මැලි එපා වෙනවා කම්මැලි නිදිමතයි බයයි දැකයි අයියෝ කන පින්දම් කිව්වහම මේකේ අවිද්‍යාව කැට පිටින් තියෙන කැට ගැහිලා කවුරු හරි දන්නවනම් මේ එපා වීම ඇවිල්ලා තියෙන තෘෂ්ණාවේ අනිත් පැත්ත මේ ජයග්‍රහණයක් මේ වෙන්නේ. ඒ නිසා මේ තෘෂ්ණාව එන්නේ අසතියේ හිටියොත්. සතියෙන් හිටියොත් නිබ්බිදා වෙනවා, විරාගය එනවා, නීරසකම එනවා, ඒකාකාරී ගතිය එනවා, බය ගතිය එනවා, අසරණ ගතිය එනවා. මට පුළුවන් මේකට විද්‍යාව පහල කරගන්න. මේක මේ ප්‍රතිපදාවක දියුණුවක් කියලා තේරුම් ගන්න. මේක කෙලස් අඩුවීමක් කියලා තේරුම් ගන්න. අපිට එහෙම තේරුම් කරලා දෙන්න පුළුවන් ওই ජනාධිපතිෙක් කල්ලන්න පුළුවන් වෙයි කියලා හිතනද ලෝකේ. ඕක තේරුම් කරලා දෙන්න පුළුවන් අග්‍ර විනිශ්චයකාරවරයෙක් කල්ලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතනද ලෝකේ. ඕක තේරුම් කරලා දෙන්න පුළුවන් විද්‍යාඥයෙක් කියන අමනියෙක් කල්ලා දෙන්න පුළුවන්ද මේ ලෝකෙ? එච්චෙක් නෑ. එක්ෙක් නෑ. මොකද ඒගොල්ලොන්ට මේ දන්නේ නෑ. ඒගොල්ලෝ කියන්නේ වැඩි වැඩියෙන් කාමයේ උපදින වැඩි වැඩියෙන් වර්ණ තියෙන වැඩි වැඩියෙන් ශබ්ද තියෙන අපි දේවල් හදලා තියෙනවා. ඕගොල්ලෝ කියක් හරි හම්බ කරන අයලා අපිට ගානක් දීලා ඕවා ගෙනියලා පුළුවන් තරම් කාපල්ල බීපල්ල ජොලි කරපල්ලා ටෙලිවිෂන් බලනවා විතරක් නෙවෙයි ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් එකට වැඩිය හොඳයි. කලර්ඩ් එක කලර්ඩ් එකට වැඩිය හොඳයි 3 dimension තියෙන එක. ඒක නිසා ඇවිල්ලා කාපල්ලා ඉතින් අර අසුචියට වැඩි අසුචි පණුව වගේ අරවා කුට්ටි කුට්ටි කනවා දකින්නකොට කක්කා අසුචි ඉන්න පණුවට තේරෙන්නේ නැහැ නේ මේ ලොකු කුට්ටියක් කන්න ඔය දන්නේ මම පොහසත් කියලා. ලොකු අසුචි කුට්ටියක් කන එක නා පොඩි කුට්ටියක් කන එක නාට වැඩිය පොහසත්. කාම ලෝකෙත් එච්චරයි. මේකේ අපිට මොකද්ද තියෙන රණ්ඩුව අපිට තියෙන සටන අපිට මොනවද අපිට මේකේ ගහබැන ගන්න දෙයක් තියෙන්නේ ඉතින් ඒකල කණ්ඩ ඕන ඕන කෙනෙක් ආපල් අප් බලනවා එක චිත්තක්ෂණයක්වත් දන්න තියෙන තැනක ආස්වාසයලාවේ ආස්වාසය ප්‍රශ්වාස වේලාවේ ප්‍රශ්වාසයේ වම තියෙන වෙලාවේ වම දකුණ තියෙන දකුණ කොච්චර නීරස වෙනවද කියලා බලන්න. ඒක තේරුම් ගන්න ඉච්ඡා කල් භාවනා කරන්න ඕනේ නැහැ. නමුත් නීරස එනකොට දමල ගහලා යන පිරිස 190ට වැඩි වැඩි. ඒකට දන්නේ නැහැ ප්‍රතිපදාවක යනකොට මේ කම්මැලිකම නීරසකම කියලා කියන්නේ භව තෘෂ්ණාවේ අනිත් පැත්ත බව. එහෙම නැත්නම් මේ නීරසකමට අවදි වෙන්න ඕනේ. ඒක විද්‍යාවක් කරගන්න ඕනේ. ඒකට ප්‍රසාදයක් පහල කරගන්න ඕනේ. ඒකට නන්දියක් එහෙම නැත්නම් ඒකට තරුණ ප්‍රීතියක් පහල කරගන්න ඕනේ කියලා කිව්වොත් ඒකට දොස් කියන්නේ ඍජුනම රස දන්නේ නැතිකම ලෝකේ කියන්නේ රස වින්දනයක් නේද මේක මේ ඒකාකාරීකමට කොහොමද අපි මේ රස විඳින්නේ ඒක මොළිනක් වෙලා කියන කතාවක් නේද කියලා සරුවචනාංශී කියන කතාවට අපි වැත්තක දාලා මේ රස වින්දනයේ දිගේ යන්නේ සංසාරේ කෙලවරක් නැති කාලයක් අපි මේ තෘෂ්ණාවට දාසකම් කෙරුවා. තණ්හා දාසෝ අතිත්තෝ කාමී. අපි තණ්හා රාජධානියේ තණ්හා රාජිනියගේ අසීමිත බැලියෝ. තණ්හා රාජිනියගේ බත් බැලියෝ. දහසයෝ. කියන කියන දේ කරනවා. ඉතින් කවදා හරි බුදුහාමුදුරන්ට බින් සිද්ධ වෙන්නේ නැත්නම් බුදුරජාණන්සේගේ තියෙන මහා කරුණාව නිසා මහා ප්‍රඥාව නිසා කියනවා එක චිත්තක්ෂණයක් ගොඩ දාගෙන දන්න කියන තැනක මේ කෙලෙස් නැති තැනක නිර්මල තැනක ക്ഷേමයක් ඇති තැනක පවු නොවන තැනක කියලා ඒ ආශාසලාවේ ආශාස ගන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා දාන්න සක්මන් කරනකොට මේ වම දකුණ කියලා දාන්න චිත්තක්ෂණය කොච්චර නීරසද කියලා බලන්න කොච්චර එපා වෙනවද කියලා බලන්න. මෙතන එක්කෙනෙක්වත් ඉන්නවද මේ නීරසකම් පහළ වෙච්ච නැති කෙනෙක් කියලා බලන්න කවුරක්වත්. භාවනා මධ්‍යස්ථානට ආපු ඔක්කොටම පහළලා තියෙන නද්දකින් කියාගන්න gedර යන. නදෝමකින් නොපත. මේට වැඩි හරි ෂෝක් කෑම රැට කැමටියක් කාලා බුදිය ගන්න. ඉඳගෙන ඉන්නකොට පුදුම පුපුරු ගහනවා මේක. වෙනද ඉඳගෙන ඉන්නකොට ටෙලිවිෂන් එක බලනකොට පැය 6 7 යනවා දන්නේ. දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට උල උඩ උල් තිබ්බා වගේ. එහෙම් පුපුරු ගහනවා මෙහෙම් පුපුරු ගහනවා බොන්න විදිහෙන්වත් නැහැ ලුණු දෙයි දැම්මා වගේ. මඩපුවක් gediyak වගේ. අච්චාරු දැම්මා වගේ. ඇයි ඒ? හිත මේකට කැමති නෑ. ඒ නිසා හැම ඉරියව්වක්ම වෙහෙසයි. ඇඟ මේ භාවනා කරලා දවසක ඇඳට වැටුණාට පස්සේ බලන්න මේක මේ පුදුම ඇඟ තලලා දැම්මා වගේ. කුඹුරු ගොවිතැන් කරන මිනිස්සේ බින්නකම කුඹුරක් කෙටුවට එඩියාමාරු. ආමි ට්‍රේනින් එකට ගිහිල්ලා දවසේ විනාඩි 15ට 5ක් විනාඩි 5ක් විවේක දෙනවා ආයෙ විනාඩි 5ක් මාච් කරනවා වගේ දවස් 3 ට්‍රේනින් එකක් වගේ. මේ නිකන් ඉඳලා අනුන් තම්බල දෙන බතක් කාලා මේ. මොකද මේ? අපේ හිත කවදාකවත් ඒ කාමේ ඉන්නකොට ටොං ගඩන් කරදර වුණාට ප්‍රශ්නයක් නැහැ. මේකේ ඉන්නකොට ඒ තරම්ම තෘෂ්ණාවට දාසකම් කරනවා. භව තෘෂ්ණාවට දාසකම් කරනවා. සත්‍යෙම එකතු වෙලා ඉති සංගීත සම්දර්ශන පවත්නවා සංഭാෂණ පවත්නවා බ්‍රේක් dance දානවා උඩරට නටුන් නටනවා පාතර නටුන් නටනවා සින්දු කියනවා අම්මෝ එහෙම ඉන්නවනම් මුළු රැය ගත වෙනවා දේ වෙන්නේ දැන් මේකේ නිකම්ම නිකන් අතක් පිට අතක් තියන ඇද්දක වගෙන හිටපන් අම්බෝ කටු කොහලක දැම්මා වගේ කටු බෙරේ පෙරළුවා වගේ කුරුසෙට තියලා එන ගැව්වා මේ එකක්වත් බොරුද කියලා බලන්න මේ මේ දෙන්නේගේ මේක වටහා ගැනීම වෙනසක් තියනවද කියලා බලන්න දෙන්නේක වෙනසක් නැහැ. හැම කෙනාම එකම දෙම. නමුත් මේ ඇඟරි දෙන එක මං හිතන්නේ මගේ ඇඟරි දෙනවයි කියලා. ඔක්කොටම කතා කරන්න කියන්නේ එක එක් ඉන්නවද කියලා බලන්න මෙතන ඇඟරි දෙන්නේ නැති එකේ. එක එක්කක් නැහැ. ඒක කියන්න අපි හරි ලැජ්ජයි. අද බුදුහාමුදුර හරි සන්තෝසයි භාවනා කරන්න ගියාට පස්සේ මේ නීරසකම කම්මැලිකම ආවට පස්සේ මේ තෘෂ්ණා බරිත ජීවිතයක් ගත කරන නැත්නම් ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා කියනවා මේකට බටහිර ක්‍රමයට සැපසෙවීම සඳහා ඕනම ජඩකමක් කරපෝ ගත කරපෝ සංසාරේ ඉඳලා අපි දැන් සත්‍ය අවබෝධ කරන්න ගියාට පස්සේ අපේ හිත නික්ලේශී තැනක තිබ්බහම කුඩල්ල කොට්ටේ උඩ තිබ්බාගේ හරි වෙහෙසකටපත් වෙනවා. දුවන අස්සෙක්කට අලුපූල් ගෙඩියක් තියන්න හදනවා වගේ පෙරලෙන්න බලනවා. ඉතින් ඒතියෙදි යම් කෙනෙක් උත්සාහ කරනවා කියලා හිතන්නේ දැන් අපි දවස් 3-4ක් මේ උත්සාහය කරා. කරලිවල කවදා හරි හිතුවොත් මේ වේදනාව එනකොට සතිය තියෙනවනේ මේ වේදනාව ඇවිල්ලා තියෙන මේ අතක් කැඩිලවත් අන්තභාග වෙලාවත් කබර හැදිලවත් කුරුලෑවක් ඇවිල්ලවත් පරංගිලෙඩ ඇවිල්ලවත් නෙවෙයි gediya පිටින්ම තියෙනවනේ මොකක්වත් වෙලා නැහැ. ඕ මේක ධර්මයේ තේරෙනකොට දුක්ඛ සත්‍ය තේරෙනකොට ස්වභාවේ අපි මීට ඉස්සලා කී දවසක් භාවනා අතහැරලා යන්නේ නැද්ද මේක නිසා කවදාට හරි පුළුවන් වෙයිද මේක තමයි ප්‍රතිපදාව මේ තමයි යන්නේ මේකෙන් හැලිච්ච ගමන් තණ්හාවයි භව තණ්හාවයි අවිද්‍යාව රජ කරනවා මේකේ ඉන්නකොට ආස්වාසය ආස්වාසයෙන් දන්න කිසිම වෙලාවක අවිද්‍යාවට ඉඩක් නැහැ ඇති හැටියේ පේන්නේ ඒ ඇති ඇටි පේන එකෙත් බීට කලින් යෝගාවචරයා හිතලා හෝ දැකලා හෝ තියෙනවනම් මේ වැටහෙන ආස්වාද ප්‍රසවාසයත් එතනම නැතිලා යනවා. වැටහෙන පිම්බීම හැකිලිමත් එතනම නැතිලා යනවා. ඒ නිසා මේකේ පෙන ගලන්නා වගේ ගොජ දාන්නා වගේ යම් යම් දේවල් ඇති වෙමින් නැති වෙමින් තිබුණට එකක් අල්ලගෙන පෙන ගොඩේ එක බුබුලක් අල්ලගෙන බලා ඉන්නා වගේ හිටියොත් ඒ පෙන බුබුලට වෙනමම ඇතිවීමක් තියෙනවා වෙනමම නැතිවීමක් තියෙනවා වෙනමම එයාගේ රංගඩයක් තියෙනවා. කොච්චර පෙන දැම්මත් එක පෙන බෝල වෙනම තියෙනවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා ටීවී එකක් අරගෙන ප්‍රෝග්‍රෑම් එක එන්නේ නැති වෙන්න විදිහට ඩොට්ස් වටෙන්න හදන්න කියලා. ආරියට සුසර උනේ නැත්තම් තිත් වෙනවා. එතකොට පේනවා එක අඟලක් ඇතුළත තිත් 60 ගාණක් විතර එන්න තමයි මැෂින් එක හදලා තියෙන්නේ. එතකොට මුළු තිරේ විශාල නම් කොච්චර තිත් ගාණක් වෙනවද කියලා බලන්න. කවදා හෝ මේ 32ක් හැප්පෙනවා දැකලා තියෙනවද කියලා. කද්දාවත්. එක එක තිතක් ස්වාධීනව මතුවෙනවා. මේ හැම හිතිතටම ස්වාධීන හට ගැනීමක් තියෙනවා, ස්වාධීන නැතිවීමක් තියෙනවා, අතරමැද රංගනයක් තියෙනවා. උදේ වෙනකම් බලන ඉන්න. කවදා හෝ එක තිතක්, එක ඩොට් එකක් ආරම්භේ නැතුව මතුවෙනවද කියලා නෑ. මතුවෙච්ච එක නැති නොවි තියනවාද කියලා නෑ. නමුත් ටෙලිවිෂන් එක ඩොට්ස් ඉනකොට බලාන ඉන්න කම්මැලියිනේ. කොල්ලෙකු කෙල්ලෙකු ගහක් වටේ යන එකක් තියෙනවනේ. ආ එහෙනම් බලාන ඉන්න පුළුවන් මේ කොල්ලා මේ කෙල්ල මේ දුෂ්ටයා මේක ප්‍රේම ජවනිකාවක් මේක ශෝකාන්තයක් කියලා ඕක ගන්න නම් කටත් අරගෙන සේම පෙරාගෙන බලයි. ඩොට් එනකොට බැලුවොත් එන්නේ. ටෙලිවිෂන් එක කුසල පොළොවේ ගහයි. ආන්නේ වගේ තමයි ආස්වාසික මුල හට ගන්න දැන බලන්න ගියොත් අපිට පේන්න තියෙන්නේ අන්නේ වගේ ගොජයක් විතරයි. ගොජ දම දම ගොජ දම දම තියෙනවා. ඒකට තමයි ආස්වාසය කියලා කියනවා, තමයි ප්‍රස්වාසය කියලා කියනවා. කොයි එක කිව්වත් නම්ම නම් දෙන්න තෝ බැලුවොත් මේකයි තියෙන්නේ. මේකට අපි කොච්චර අකමැතිද කියනවනම් හටගන්ම බලන්නේ නැතුව හටගත් දේ සැලසුම් කරන එක තමයි සංසාරිකය. හටගත්ත දේවල් හට ගැනීම බලන්න ගියොත් ඒ කෙනාට තේරෙනවා හට ගැනීම බලන්න යන්න දෙන්නේ නැති තෘෂ්ණාවත් අවිද්‍යාවත් නිසා මොනම දෙයකවත් මුලට යන්න දෙන්නේ නැහැ. මොකද මුල නීරසයි. මුල ඒකාකාරී. බුදුජානක කියනවා ඒකාකාරීකමට ලෑස්ති වෙලා නීරසකමට ලෑස්ති වෙලා කම්මැලිකමට ලෑස්ති වෙලා නිදිමත ගතියට ලෑස්තිලා ටික ටික ටික ටික දැනගත්ත අරමුණේ අඳුනගත්ත අරමුණේ මුලිච්ච වෙච්ච අරමුණේ පුළුවන්තරම් මුලට යන්න පුළුවන්තරම් අගට යන්න ඔන්න එතකොට යාට තේරෙයි මේ මුල අග තියෙන මේ ගොජය ඇහැ හරහා වුණා නම් රූප දකින්නයි කියලා කියනවා කන හරහා වුණා නම් උකට සද්ද අහනවායි කියලා කියනවා නාසය හරහා වුණා නම් ගඳ සුවඳ කියලා කියනවා දිව හරහා වුණා නම් රස කියලා කියනවා කය හරහා වුණා නම් ස්පර්ශය කියලා කියනවා මනසහරා වුණා නම් ධර්ම කියලා කියනවා. මේ හැම දෙයක්ම ඇති කරන මේ මූල Javaය කාටවත් අයිති දෙයක්වත් අපි ඉපදෙන්නේ ඉස්සලා පහළ දෙවිච්ච දෙයක් බවත් අපි මැරුණත් මේක තියෙන දෙයක් බවත් මේක පහු වෙනකොට තමයි අවිද්‍යාව තෘෂ්ණාව නිසා තමයි මේක නංවනන් දාගෙන පටලවිල්ල සිද්ධ වෙන්නේ පටලවුණාට පස්සේ නම් ඒක නෑ කියන්න බැරි තරමට සත්‍යක් වෙනවා. ඔත් මේ මුලට ඇදලා බැලුවොත් අපි මේ රූප තියෙද්දි ශබ්ද අහන්නේ කොහොමද? ශබ්ද තියෙද්දි ගන්ධ රස බලන්නේ කොහොමද? ඒ තීන්දුව කරන විනිශ්චය කාගේ විනිශ්චයද කියලා බැලුවොත් අසතියෙන් ගත කරන කෙනාගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. තන්නේ කරම තෘෂ්ණාවට තමයි වැඩ කරන්නේ. කිසිම කෙනෙක්ගේ චාරයක් නැහැ. කිසිම කෙනෙකුට බයලජ්ජාවක් ඇත්තෙම නැහැ. දුවන්නේම තෘෂ්ණාව. මිටි තනින් වතුර බැසයේ තෘෂ්ණා වැඩි තැනට යනවා. ඒ නිසා අපි ආනාපානෙ ඉන්නකොට සද්දයක් ඇහිච්චාම gederin දදිනම් එන ගැහුවත් මතක නැහැ. මෙතන මේ කවුරු හරි කැහපු ගමන් අම්බෝ විශාල එහෙණයක් ගැහුවා වගේ මොකද පණින්න බලාගන්නේ. හිත තියෙන්නේ එලිපත් ඉන්න බලලා වගේ. ඉතින් ඒ නිසා ආනාපානෙ ඉන්නකොට සද්දයක් ඇහිච්චාම අම්බෝ කන් අඩි පැලෙන තරමට තියෙනවා. මේ කූඹියක් ගියත් බුල්ඩෝසරයක් ගියා වගේ ඇඟ තැලෙනවා රිදෙනවා. උලඟක් හැමුවත් සුනාමියක් ආවා වගේ තේන මොකද අර බලානින්න අරමුණ එපා වුණාට පස්සේ අර පිටින් එන හැම දෙෙම මේ ඇම්ප්ලිෆයි වෙනවා කියලා එකක් තියෙනවා. උද්දීපනේ වෙලා පේනවා. මේක යෝගාවචරගේ දක්ෂකමක් ඇත්තටම ඉන්ද්‍රයන්ගේ දක්ෂකමක්. නමුත් යෝගාචර මේක කියවන්නෙම මේ භාවනා කරනකොට වෙනදාට වැඩිය පීරි ගෑවෙන ගතිය වැඩි. නමුත් ඒක මේ තීක්ෂණ බව වැඩි වීම වෙච්ච නිසා වෙච්ච එකක්. ඉතින් යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේ අරමුණක ගමන් කරනකොට එක චිත්ත වීදියක එක අරමුණක දිකට ගමන් කරනකොට වෙනදා සාමාන්‍ය දේ පවා අද ඉද්දෙන කුප්පන කම්පන චංචල ස්පන්දන ප්‍රපංචන වෙනවා. ඒක බුදුරජාණන්සේ පෙන්වන්නේ වනමුකී පෑදුවාට පස්සේ තුවාලයක් බෙහෙත් දාන සුද්ධ කරාට පස්සේ රිදෙන වෙයි. ඒක නිකම්ම නිකන් තිබ්බහම රිදෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට අපේ මේ සුද්ධියක් එනවා. පිරිසුදුකමක් වෙනවා. එතකොට අපි හරි සංවේදී වෙනවා. මේ සංවේදීකම නිසා අපි නුරුස්නා කෙනෙක් බවටපත් වෙනවා. ඕනම දෙයක තියෙන නුරුස්නා ගතිය වැඩි වෙනවා භාවනා දියුණු වෙන කෙනා. තවගොල්ලෝ ගෙදර ගියාට පස්සේ ගෙදර ඉන්න මිනිස්සු උණු වතුර වක් කරනවා ඕගොල්ලන්. මොකද වෙනදා ඇහෙන සද්ද දැන් ඇහෙන්න බෑ ඕගොල්ලන්. වෙනද කවුරු හරි කතා කරත් දැන් කතා කරන්න බෑ ඕගොල්ලෝ. මොකද මේ කතාවේ නුරුස්නා ගතිය වැඩි වෙන. gedara උන් භාවනා කරලා නැහනේ හොඳ වෙලාවට. මේ භාවනා කරපු එකනා ගිහිල්ලා මේ කෙලින් ඇවිදින්න ඕනේ. මේ සුදු අඳින්න ඕනේ. මේ වෙලාවේදී මෙහෙම කරන්නේ ඉතින් පටන් අර ගන්නවා. ඉතින් අර මිනිස්සු මේ යමපල්ලා ගෙදෙට්ට ආවා වගේ මේක ඇතුළතත් වෙනවා පිටතත් වෙනවා. ඒ නිසා තමයි මේ භාවනා කරන්න ආවට පස්සේ නුරුස්නා ගතිය මගේ වැඩි වෙලා තියෙනවා කියලා කවදා හරි කවදා හරි කවුරු හරි වාර්තා කරලා තියෙනවා දැකලා තියෙනවා. කදාත් කරන්න. හැබැයි ඒක පරම සත්‍යයක්. ඕනම කෙනෙක් භාවනා කරන්න ගියාට පස්සේ වනමුකී පෑදෝ වගේ යාට නුරුස්නා ගතියක් වැඩිවීමක් සිද්ධ වෙනවා. ඇයි මේ රසමසවුලු සහිත කාම සහිත අරමුණු තියේදී මේ නික්ලේශී අරමුණේ හිත පවත්තනකොට නැවත නැවත මේ හිත හරිම හිතුවක්කාර වෙනවා. අපි හිතමු පොඩි දරුවෙකුට ඉදුල් කට ගන්න වටේට දේවල් තියලා පොතක් පෑනක් තියෙනවා පිටින්ත පෙට්ටියක් තියෙනවා චොක්ලට් එකක් තියෙනවා අතිරස කැවුම් ටිකක් තියෙනවා ඔක්කොම තියලා පොඩි එකා මැදින් තිබ්බහම මේක මොකද්ද අල්ලන්නේ කියලා අම්මා අපට තේරෙන්නේ නැහැ ඌට තේරෙන්නේත් නැහැ කරලා තියෙන මම දැන් දැන් කරනවාද කියලා ඉස්සරෝ වැඩක් කරනවා මේ ඉඳුල් කට ගන්නවා කියලා එකක් කරනවා පොඩි අවසන් වෙලා මැදින් තියෙනවා ඩග් ගන්න ලැබෙනදම කරකෝල ඇතරියා වගේ මොකද කවදාකවත් අම්මා තාත්තා දෙන්නේ චොක්ලට් දෙනකොට නියපොත්තර කඩලා දෙන්නේ. එදාට කුට්ටියක් පිටින් තියෙනවා. අරු දැකපු ගමන් කෝකට පණීද කියලා මොකාටද කියන්න පුළුවන්. ඒිට හපං අසත්‍යමත් හිත. පණින්නෙම තෘෂ්ණාවද. පණින්නෙම වැඩි අවිද්‍යාව තියෙන තැන. ඒ නිසා දැන් මේ තෘෂ්ණාවෙන් බේරලා අවිද්‍යාවෙන් බේරලා දන්න කියන ආරක්ෂක භූමියක නික්ලේශී තැනක නිර්මල තැනක හිත තියන්න ගියාට පස්සේ මේ හිත කැලෙන් එළියට ගත්ත කුළුමීමෙක් වගේ පුදුම දඩදඬු වෙනවා. මේක අපේ නුරුස්නාකමක් විදියට පේන්න පටන් අර ගන්නවා. ඒක නිසා ඒකේ තියෙන hina වෙන්න ඕන නම් කී හැකියි මටත් ඕගොල්ලෝ මටත් hina වේව කියනකොට මගේ බුද්ධිලික අත්දැකීමක් වෙන්නේ. මේ කෙල්ල භාවනා කරනවානේ. නාකිච්චෝ නෙවෙයි මම මේ කියන්නේ කෙල්ලෝ. භාවනා කරන කාලේ මේ රස්සාවල් එපයි කියලා gedara නිවාඩු දාගෙන හරි භාවනා කළ පුදුම මේ මේ කියන්නේ අප කැපවීමක් තියෙනවා අපිට හිතා ගන්න බැරි තරම් අපි හිතන තරම් ඇත්තටම කෙල්ලෝ සවුත්තු නැහැ. උන්න ඕනනම් භාවනා කරතයි. පැවිදුණාට පස්සේ බලන්න තද වෙන තදවිලි. පැවිදි වෙච්ච සිල්මෑණිය අසුරු කරලා තියෙනවා. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. අනේ මේ හොඳට හිටපු සිරියාවන්ත කෙල්ලෝ. ඒකට ගිය ගමන් කොල්ලන්ගේ නොවෙනව නෙවෙයි කොල්ලන්ගේ තියෙන ඔහුව තියෙනවා ටිකක් තියෙනවා ඇත්තටම තියෙනවා. ඊට වැඩිය මේක හරිය දක්ෂව පේනවා. හැබැයි කවදාකවත් ඒගොල්ලෝවත් දෙමාපියවත් හිතන්නේ මේ භාවනාවෙන් වෙච්ච එකක් කියලා හිතන්නේ ඒ මෑණියුනත් හිතන්නේ මට සහයෝගය දෙන්නේ කවුරක්වත්. ඉස්සර මට පුළුවන්කම තුන මං කෙල්ල කාලේ ගිහි ඇඳුම් අඳින කාලේ මං කරගෙන හිටියා. දැන් මේ පැවිදුණාට පස්සේ හම්බෙන්නේ නැහැ කියලා අර Taman තුල මතුවෙන මේ තෘෂ්ණාව සහ අවිද්‍යාව නැති වෙනකොට හිතේ මුරණ්ඩු ගතියක් පහළ වෙනවා. වන කැලෙන් එළියට ගත්ත මීහරකා වගේ. ඒක අපි සාදරව බාර ගන්න කැමති නැහැ. භාවනා ලෝකෙවත් කැමති නැහැ. භාවනා නොකරන මිනිස්සු ගැන කුමන කතාවද? මුස්ලිම් මිනිස්සු ගැන කුමන කතාවද? කතෝලික මිනිස්සු ගැන කුමන කතාවද? ඒ නිසා භාවනා කරන එක නා දන්නවනම් අපි මේ ප්‍රයත්නයක් යුද ප්‍රකාශයක් කරලා තියෙන මේ තෘෂ්ණාවෙන් සහ අවිද්‍යාවෙන් වෙන් කරලා හිත පුළුවන් තරම් වියලි භූමියක කෙලස් නැති භූමියක නික්ලේශී භූමියක නිර්බල භූමියක තියන්න ගියාම අර විවිධ රස කන්න කැමති පොඩි එකෙක් විදුල් කට ගන්න දවසේ ඌට අර ඕන දේ ගන්න දුන්නේ නැත්තම් ඌ දලදඬු වෙනවා. මෙන්න මේ දලදඬුකම දැකගෙන මේ භාවනාවේ සතිය වැඩෙනකොට ලකුණක් කියලා තේරුම් ගත්තොත් අපිට ලක්ෂ කෝටි වාරයක් සතිය පිටවන්න පුළුවන් තද වෙන තද වෙනකොට සතිය පිටනවා මම දන්නේ ඒක තේරෙනවද මට ධම්මික හාමුදුරුවෝ අපි ඕස්ට්‍රේලියානු ධම්මික හාමුදුරුවෝ සතිය උගන්වන කාලේ මට අවුරුදු 26ක් විතරයි. බිලෝ බුද්ධ ධර්මම මයි ළඟ තිබුණේ නැහැ. පන්සිල් පද රැකලා තිබුණෙත් නැහැ. ඔබ ඔක්කොම කඩපු බවට නම් ෂුවර් මට ඒක. ඉතින් ඊට පස්සේ ගොමෙම සතිය කියන එකක් තියෙනවා. මේ මිලෝ තේරෙන්නේ නැහනේ මට මේ 79 කියන්නේ 1979 80 විතර කියලා දෙන්න. ඉතින් මේ ආමතුරට මං මේක මට පොඩ්ඩක් කොහොම හරි මේක ඊට්ටු ගන්නලා දෙන්න කොහොමද කරන්න කියලා. මම ඇත්තටම සතුටු වෙනවා මම ගැන හොඳට වෙලා අරගෙන මම මම අහපු ප්‍රශ්නත් අකතිරුයි මෝඩයි ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ ඊට පස්සේ කිව්වා ඔබට පටන් ගන්නකොට දත් මදිනකොට වෙන මොනවක්වත් කරන්න එපා දත් බුරුසෝ දත් වල හැප්පෙන හැටි බලන්න හිටපන් දත මදින ඔන්න ඔබට එතකොට තේරෙයි දත් බේත් වල දින පෙපර්මින්ට් සුවඳ දත් බුරුසෝ විදුරුමත් වල හැපෙන හැටි ඊට පස්සේ වතුර ටිකක් ගන්නකොට බලපන් ඒ අර පෙපර්මින් නිසා වතුර සීතලට දැනෙනව නේද හරිය. ඉතින් මම ඉතින් ඒක වෙන් කරගත්ත හැමදාම ඒ දවස්වල දවසට එක සැරේ දත්ම දිනේ මම ඒකත් අකමැත්තෙන් කරන්නේ. ඒක කරගත්තා. ඊට පස්සේ කිව්වා උඹට සතිය පිහිටන්න ඕන නම් මම එකක් කියන්නම්. උඹට ඇත්තද කියලා බලපන්. මේ බණ භාවනාව ගැන හිතනකොට භාවනා නොකරන සංඝයා පෙන්නේ ජාතික වීලුකාරය විදියට. ජාතික මට්ටමේ වීලුකාරයෝනේ සංඝයා කියලා කියන්නේ. ඒකම කියලා දෙන්න වෙන් වෙලා ඉඳලා පිස්සු කෙලිනවා. ඒක නිසා ඒ ශාංශ කිව්වා මට කහපාට දකින්නකොට තද වෙනවා. හැම තද වෙන වෙලාවෙම සතිය පිටවන්න ලෑස්ති වෙන්නේ කිව්වා. ඉතින් මම දැන් පාරේ යන ගමන් කහපාට දකින්නකොට දැන් සාරියක් ඇඳන කහපාට ගෑණියක් ගියත් අත් සතිය පිටනවා. ඒ කහපාටනේ සතිය පිටලා තියෙන්නේ. ඒක නිසා අපිට මේ ඉද්දෙන කුප්පණ තැන් වල සතිය පිටවන්න පටන් අර ගන්න ලක්ෂ කෝටි වාරයක් තවසකට සතිය පිටවන්න. අපි මේ නුරුස්නා ගතිය අපි දාස භාවයට ගන්න. කොත්තනකරි නුරුස්නා ගතියක් ආවන එතකොට දැනගන්නවා මේක මේ භාවනාව නිසා වෙච්ච එකක් කුණු බාල්දියට දාන්න එපා. විසි කරන්න එපා. වෙන්නට වැඩිය වනමුකේ පෑදිලා තියෙන. මෙතන තියපන්. අනිත් එක තමයි භාවනා කරන හැම එකාම හැම එකීම තමන්ගේ පොඩි වැරද්දට පවා දෙස් දෙනවා. තමන්ගේ පොඩි වැරද්දකට සමාව දෙන්නේ ස්වයං විවේචනයේ හරීම වැඩි භාවනා කරන එක. ඒකයි අපි මේ වගේ තැනක තියලා සෙනකට ගැටෙන්න දෙන්නේ නැතුව පුළුවන් ප්‍රමාණයට කණ්ඩ ඔයලා දීලා ඒ පහසු කණ්ඩ එක දීලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ තමන් ගැන බුද්ධම ද්වේෂයක් හටගන්නවා. ඒකත් භාවනාවේ දියුණුවක්. නැත්නම් සතිය පිහිටව බවට ලකුණක්. ඉස්සර අපි විවේකීව ඔය පිස්සු කෙලගෙන හිටියට භාවනා කරන සතියක ගිය ගමන් අපි තියෙන මේ මේ වැඩේ කරන්න හොඳ නැහැ මේ වචනේ කියන්න හොඳ නැහැ මේක හිතන්න හොඳ නැහැ කියලා අපි මේක පෙරහන් කඩේකට දැම්මා වගේ ස්වයං විචන වැඩි වෙන පටන් ගන්නවා. ඒක නිසා කියනවා කිසිම කෙනෙක් තව කෙනෙක්ගේ විශ්ව බලන්න යන්නත් එපා අනුන් ගැන හිතන්න යන්නත් එපා ඔයාට තියෙන විලාය භාවනා කරන ඉන්න බලන්න යන්න එපා. ඒ මොකද ස්වයං විචනේ වැඩි වෙන එක න අනුන් ගැනත් විචනය කරන වැඩි වෙනවා. ඒක ඒකේ එකම කාසිය දෙපැත්ත. භාවනා කරන අයට නුස්නා ගතිය වැඩි, තමන් ගැන විවේචන වැඩි, ඒ වගේම මේ අනික් ඉන්න කට්ටිය කහිනවා වැඩි, වටපිට බලනවා වැඩි. ඒ ඔක්කොම පේන්න පටන් ගන්නවා වෙන වෙන දෘෂ්ටි කෝණකින් බලන්න. ඒ මොකද දැන් බලන්නේ 100%ක්ම සතියෙන් ඉඳගෙන 100%ක්ම සීලෙක ඉඳගෙන ඉන්න දර්ශීය චර්චයකට යන්න හදාන්නේ. අපි තම ලෑස්ති නෑ නමුත් යන ගමනේදී මේක වැඩි. ඒ වගේම හැමදේම මෙච්චර ලස්සනට වැඩේ යද්දී අයි මේක 100ට 100ක්ම අංග සම්පූර්ණ කරන්න බැරි. මේක හරියටම මෙහෙම මෙහෙම කරන්න පුළුවන් කියලා මේ ලෝකේ හතරස් කරන්න හිතෙනවා. රවුන් තියෙන එක සවුත්්‍ය හතර හතර කපලා චීස් කැල්ලක් වගේ හදන්න බැරිද? මේක බෙරහක් වගේ මට්ටම් කරන්න බැරිද කියලා ඉතින් කල්පනා. ඉතින් මේ වගේ ගති ටිකක් එනකොට හැම වෙලාවෙම නුරුස්නා ගතියන්ට යෝගාවචර කනපින්දම් ගන්නවා. තමන් ගැන විවේචන එනකොට අනුන් ගැන විවේචන කරනකොට මේ ලෝකයේ හරියට වැඩ කරන්නේ නැහැ කියන මේ හැම එකක්ම හිතන්න සතිය පිහිටවන අවස්ථාවක් කරගත්තොත් යෝගාචරයට තේරෙයි මේ වරදින හැම තැනක්ම සතියට ලොකු ආර්ධනාවක් අත්තරද්දක් හැප්පීමක් නුරුස්නා ගතියක් වේදනාවක් එපා කරන දෙයක් එනකොට මෙතන සතිය පිහිටියා නම් මේ එපා කරන දෙයට වේදනාවට සතිය පිහිටවන්න කියලා බුදුහාමුදුරුවෝ නොකිය කියන්නේ ඇයි සතිය නොහිටියානම් හිත යන්නේම සැප හොයාගෙන. අපි මේ මුළු කැඹිරිල්ල කඹරන්නේම සාඳෝදා උඩේ උදේ අමුඩේ ගහපුවාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්න නැතුව හම්බ කරන්නේ මොකටේ? සැපට ගන්නනේ ඕවර් ටයිම් කරන්නේ මොකටේ? මේ මීට වැඩි රූප බලන්නනේ මිටටි සද්ද අහන්නනේ, ගඳ බලන්නනේ, රස බලන්නනේ, පාද ඒකල සිරිසුරදයිද තෝතකන කරගෙන පන්දල් යනවා. ආය සඳවුදී අපිට ගහ ගන්නවා. අනේ මීහරක් මීහරක් මැටි බාගෙන මීහර කොණ්ඩ වැඩිනේ අද රස්සාවක් කරන මිනිස්සයා කඹුරන කැඹිරිල්ල. හිතනවාද මේ යැපෙන්න මේ දේ කරන්න කියලා නෑ සුකොබෝගිට්ටියේ. පාරිභෝගිකත්වයේ. කාගේ මල්ලද පිරෙන්නේ? කාගේ මල්ලද පිරෙන්නේ? මායාවේ පැත්තට යනවා, කෙලෙස් පැත්තට යනවා, පාපතරංගේ පැත්තට යනවා. මේකේ වේදනාව පොඩ්ඩක් ඉවසවා නුසුස්නා ගතියවට කවුරුත් එක්ක ගැටෙන්න යන්න මේක සතියේ ලකුණක් කරගනි. අනුන් වැරදි වැඩ කරනවා දකින්න උඹ පරිස්සම් මේ ලෝකෙ මේට වැඩි ආය හතරස් කරන්න බෑ මේක මෙච්චරයි කියලා. ඊ හැම වෙලාවෙම සතිය පිහිටියොත් එයාට අම්මතර ඥානයක් පහළ වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව වෙනුවට ඒ වගේම තෘෂ්ණාවට කඹරපු තෘෂ්ණාවට පහඳපු තෘෂ්ණාවට දාසකම් කරපු බත් බැලයන්ද මේ වේදනාවට ප්‍රේම කිරීමේ ආශාවක් පහළ වෙනවා. ඒක සමබර වෙන්නේ. සැපට කඹරපු මිනිස්සයා දුකට පොඩ්ඩක් විවෘත වෙනවා. ඒක නිසා සර්වචන මේතන ඇත්ත සර්වචනන්ති නෙවෙයි මේ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා මේ දේවල් වල හට ගැනීමක් තියෙනවා පැවැත්මක් තියෙනවා නැත්නම් පැවැත්ම වෙනසක් තියෙනවා නැති වෙනකක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ හැකිතාක් රුචිදී මනාපදී කාම තණ්හාව ඇති කරන දේ පුළුවන් තරම් පැත්තකට දාන්න නැත්නම් ඒ හා සමානව තණ්හා නොවන දේ නීරස දේ ඒකාකාරී දේ වේදනා සහිත දේ සමසම කරලා බලන්න මේක සමසම කරලා බලන්න බලන්න කාමයේ පහින් දෙන ගතිය කඹරන ගතිය ටික ටික අයින් වෙන්න බලනවා මොකද මේ කාමයට කැඹිරීම කාමය සන්තරපණය කිරීම කවදාකවත් Tamange අර්ථ සිද්ධිය පිණිසම පිහිටයි කියලා කිසිම න්‍යායක් නැහැ. එවනම් දීවැඩියාකාරෝ සීනි කණ්ඩ කණ්ඩ තනි වෙන්න බෑ. සීනි කණ එක තපක් නේ. නම දීවැඩියාට සීනි කණ එක හොඳ නැහැ. ප්‍රෙෂර් එක තියෙනකොට තෙල් කෑම කන්න ගියාම පුදුම ආසාවෙන් ඉන්නේ කාපියවකෝ. කියව මරනවා. ඔය වළක්වන්න බෑ. ආනී වගේ මේ තෘෂ්ණාවටම පහඳින, තෘෂ්ණාවටම කඹරන මේ අපේ රුචි අරුචිකම් ටික. මේ අපේ ඉඳුරන්න පොඩ්ඩක් කියන්න ඕනේ. ඕක දිගේ ගියොත් කාලේ නැහින්ඩයි වෙන්නේ, අපාගත වෙන්නයි වෙන්නේ. ඒ වෙනුවට මේ භව තෘෂ්ණාව ඇති නොකරන පැත්ත එහෙම නැත්නම් මේ වර්තමානයේ එළඹ සිටි ගතිය අවිද්‍යාව කියලා මේ ඉති ඊයේ වෙච්ච දේ හෙට වෙන්න තියෙන දේ අතන දේ අරයාගේ මෙයාගේදී අවිද්‍යාවට නම් මේ වර්තමානයේ මම දැන් මෙතන කියන කිසිම අවිද්‍යාවක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂනේ. පුළුවන්තරම් ප්‍රත්‍යක්ෂේ වැඩිකරනද එතකොට පහළ වෙන මේ නුරුස්නා ගති, කම්මැලි ගති, ඒකාකාරී ගති, තම විවිචනය කරන ගති තෘෂ්ණාවේ අනිත් පැත්ත බව හිතාගන්න. භව තෘෂ්ණාවේ අනිත් පැත්ත. මේක වැඩි කරනවායි කියලා කියන්නේ අර අතීත අනාගතයට ගිහිලා හීනමවපුවා, අතන මෙතන ගැන හිතපුවා අරයා මෙයා ගැන කල්පනා කරපු අවිද්‍යාව ටික ටික දුර වෙයි. එහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ මේ කාමයේ සන්තරපණය කරන්න ගිය භව තෘෂ්ණාව සන්තරපණය කරන්න ගිය ගතිය ටික ටික අඩු වෙන්න පටන් අරගනි. එතකොට ඒ පහතව්‍ය ද්‍රව්‍ය බහාතබිය යුතු ද්‍රව්‍ය අවිද්‍යාව සහ භව තෘෂ්ණාව වැඩි වෙනස් දුරු කරන්න ඕනේ. ඒකයි මම විශ්ින් කලියුත්ත කියලා දැනගන්න නම් එළඹ චිත්තක්ෂණය එළඹි සතිය එළඹ අප්‍රමාදයේ තා පොඩ්ඩක් පවත්තන්න බලන්න. පොඩ්ඩක් පවත්තන්න පවත්තන්න ආය අවිද්‍යාවට ගෙටක වදින තියෙන අවස්ථාව අඩු වෙනවා. තෘෂ්ණාවට ගෙටක වදින තියෙන අවස්ථාව අඩු වෙනවා. හැබැයි නීරසකම තේරෙයි. මේ මම මේ දැන් මෙතන ඉඳගෙන ඉන්නවා ඒ බව දන්නවා කියන ඕක ඇති වැඩි මොකද්ද කියලා ඕකට පහත් කළ සලකන ගතිය එයි. ඊට වැඩි හොඳ අතීතය ගැන හිතන එක ඊට වැඩි අනාගතය ගැන හිතන එක ඊට වැඩි අරයමයා ගැන හිතන එක අතන මෙතන හිතන එක කියලා හිත ගොඩාක් ගොඩ පෙර කොදూరు කන් දෙනවා මේ වර්තමානෙම බලලා පටිච්චසමුපාදයේ වැටෙහිද චතුරාර්ය වැඩෙහිද මේ වැඩි නරකද බුද්ධානුස්සතිය කෙරුවොත් ආදී නොඑක් දේවල් එනවා. ඒ හැම දෙයක්ම ඉන්නේ සතිය කඩන්නයි. නැවත නැවතත් ඇති කරපු සතිය දිගට පවත්නකොට ඒ පිස්සු හැදිච්ච වඳුරෙක් වාගේ තණ්හාවටම කඹුර කඹුර තණ්හා අරමුණු දිගේ හොයාගෙන යන භව තෘෂ්ණාව ටික ටික ටික ටික අඩු වෙන පටන් ගන්නවා. අස්පනා පිට ප්‍රත්‍යක්ෂය ඒක නීරස වුණත් වැඩි වෙන්න වැඩි වෙන්න අතීතනාගතය අසු කරන ගතිය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. දැන් මෙතන ඉඳගෙන අතන ගැන හිතන කියන තකතිරුකම් අඩු වෙන්න පටන් ගන්නවා. තමන් ගැනවත් තමන් නොදැන මේ අනුන් ගැන හොයන ගතිය අනුංග සුභ සිද්ධිය හොදන්න ගතිය වංචනික ධර්මයක් බව තේරෙනවා. ඒකට ඒවා ටික ටික ටික ටික ප්‍රහාණය කළ යුත්තක් වශයෙන් සාරිපුත්තු සාංශේ සඳහන් කරන්නේ එහෙම දැනගෙන ඒක අහලා තිබුණ නැත්නම් අපිට පේන්නේ අපි භාවනා කරන්න කරන්න කොටු වෙනවා භාවනා කරන්න කරන්න තනි වෙනවා භාවනා කරන්න කරන්න පාළු තත්යකටපත් වෙනවා මුස්පීන්සු තත්යකටපත් වෙනවා කියලා හිත ඇතුලේ දෙස් දෙනවා ඒ වෙනුවට එහෙම හිතෙනකොට කියන්නේ මේක පාළුව නෙවෙයි මේකට කියන්නේ හුදේකලාව. තනි වෙනවා කියලා නෙවෙයි මේකට කියන්නේ විවේකේ. මේක තමයි විස්රාමය. මේක තමයි සාමය, සාන්තිය. ඒ සම පුළුවන් තරම් ඒක වැඩි කරනකොට වැඩි කරනකොට ප්‍රධානම දේ තේරෙන්නේ මේ අවිද්‍යාව සහ තෘෂ්ණාව අයින් වෙන බවට ප්‍රධානම දේ තෙරෙන්නේ පාප මිත්‍රයෝ අයින් වෙන්න පටන් ගන්න එකේ. ඒක බොහොම ලස්සනට සිද්ධ වෙනවා. තමයි හරි පාරේ යනකොට අපි මෙතෙක්කල් ආලිංගන කරමින් සිප වැළඳ ගනිමින් අපිත් එක්ක හිටපු ඒ පාප මිත්‍රයන්ට දරන්න බැරුව යනවා. රුස්සන්න බැරුව යනවා. මූණට බැනලා අයින් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනුවට කවදාකවත් දන්නේ නැති කල්යාණ මිත්‍රයෝ නත්තල් පප්ප ගෙදර ආවාගේ ඕන්නේ අහු හම්බ වෙන්න පටන් ගන්නවා. මේක කවදාකවත් මේ සම්බන්ධතාවයේ තේරෙන්නේ නැහැ. කොහොමද මේ Taman හරි පාරේ යනකොට පාප මිත්‍රය හැලෙන්නේ? ඒ වගේම කල්යාණ මිත්‍රය හම්බ වෙන්නේ අසත් ධර්මයේ පිටු දකින්නේ සත් ධර්මයේ Tamanට ලං වෙන්නේ කියන එක එක එක යෝගාවචරය වෙන වෙනම තමයි අත්විඳින්නේ. අපි ඉන්න සමාජයේ ඕනතරම් සත්පුරුෂෝ ඉන්නවා. අපි සත්පුරුෂ වෙනකන් ඒ ඇත්තෝ අපි ළඟට එන්නේ අපි ඉන්න සමාජයේ ඇති වෙන්න සත් ධර්මයේ තියෙනවා. අපි මේ සති සම්පජඤ්ඤේ දන්නේ නැති තාක්කල් ලෙව්ව ගෙටෙන්නේ නැහැ. නිසා බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා හැමදාම වහිනවා. Tamange වාදනේ එළිය තිබ්බේ නැත්නම් ඉතින් වතුර පිරෙන්නේ නැහැ. වාදනේ එළිය තිබ්බොත් වැස්සේ වතුර ටික ගන්න පුළුවන්. ඉතින් වාදනේ ඇතුලේ නම් වැස්ස ධර්ම වැස්ස වැස්සට වැඩන්නේ ධර්ම හැමදාම වහිනවා. ඉතින් මේ කට ලොකු බඩ පොන්චු වාදනයක් එළිය තිබ්බනම් ඉක්මනට පිරෙනවා. කටපොන්චි බඩ ලොකු වාදනයක් කියලා තිබුණා පිරෙන්න කල් යනවා. තිබ්බ වාදනේ පල්ලේ හිල්ලලා නම් වහිනකොට වතුර පිරලා වගේ පේනවා. පස්සේ ගෙට ගන්න හදනකොට ඕ වැඩේ හුලක්. ජීන්සමේ වාදනේ දෝෂෙ මිසක වැස්සේ දෝෂෙ නෙමෙයි. ඒක නිසා අපිට මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය සති සම්පජඤ්ඤයෙන් ආරක්ෂා කරලා කරන යනකොට මේ අවිද්‍යාවගේ සහ තෘෂ්ණාවගේ වංචනික ගති ටික ඒ ඡාටු ගති ටික, ෂට ගති ටික, මායාවී ගති ටික සටන සාමූහිකව මිස තනියම බේරන්න බැරි තරම්. එක්කෙනෙකුට බේරන්න බැහැ. ඒ නිසා අපිට කල්යාණ මිත්‍රෝ දක්ෂිනකම් සද්ධර්මයේ ඇහෙනකම් අපි වැල් කර්මේ මහා කාන්තාරයක් මැද එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ වේලිලා නැහිලා යනවා. අපිට පුළුවන් තරම් සිද්ධ වෙනවා තව තවත් කල්යාණ මිත්‍යාසය. එතු කරමින් බණත් අහමින් මේ කරගෙන යන වැඩේ දහසකුත් එකක් කට්ටිය අපි විවේචනය කරද්දී අපේ හිතමත් මේක කම්මැලි නීරසයි මේකේ තෘෂ්ණාව වැඩෙන්නේ අවිද්‍යාව වැඩෙන්නේ නැති නිසා ඒතිෙදිත් මේක ඉදිරියට කරගෙන යනවා කියලා කියන්නේ මේ තමන් තුලින් දුරු වේගන යන අවිද්‍යාව තමන් තුලින් දුරු වේගන යන තෘෂ්ණාව බොහෝම ලේස මාත්‍රේ සිද්ධ වෙන්නේ ආන්නේ ඒක පිළිබඳව අවබෝධයක් ඇති වෙනවා නම් අතර මේක දුමාකාර ගැඹුරු දෙයක් අපි මෙතෙක් කල සංසාරේ මොකද කළේ මොනවද එකතු කරේ කියලා හිතනවා. එකතු කරපු හරියක් එකතු කරුවේ තෘෂ්ණාව වඩන දේවල්, එකතු කරි හරියක් එකතු කරලා තියෙන අවිද්‍යාව වඩන දේවල්. ඒක එකතු නොකර සිටීමම ඇති. එච්චරයි. මෙන්න වෙන මේ පැහියකම් කරන්නේ නැතුව අයියා වෙන්න හදන්න නැතුව අක්කා වෙන්න හදන්න නැතුව මේ ලැබිච්ච දේ දරා ගන්න ලැබිච්ච දේ දෙක යැපෙන්න පුරුදු වෙන්න ඔය එකතු කරන හැම දෙෙම එකම යාන්ත්‍රණයක් කරා සිද්ධ වෙන්නේ තෘෂ්ණාවට සහ නැත්නම් භව තෘෂ්ණාවට සහ අවිද්‍යාවට දේවල් වල තියෙන එකතු වෙන ගතිය. භව තෘෂ්ණාව දුරු වෙනකොට අවිද්‍යාව දුරු වෙනකොට මේව විසිරී යන ගතියක් තියෙනවා. විසිරී ගතිය යනකොටම හුදේකලාව පහළ වෙනවා. විවේකයේ පහළ වෙනවා. විශ්‍රාමයේ පහළ වෙනවා. ඉතින් මේකට භව තණ්හා වාසයති එක්කන මේක පාලුකම කම්මැලිය නීරසකම ඒකාකාරී ගති කියලා ප්‍රතික්ෂේප කරනවා. නිවන දකලා නිවන දකින්න ඕන කෙනා පෙරහුරු භාවනා කරපු එකනා හොඳ මේ පෙරපින් ඇති කරපිකනට පේනවා රජේ කුටුවක් අත්තද නැහැ මේ හුදකලාව. රජේ කුටුවක්වත් නැහැ මේ විවේකේ. රජේ කුටුවක්වත් නැහැ මේ විස්රාමයේ මේ බුදුහාමුදුර මට දීලා තියෙන කියලා පුළුවන් තරම් ඒ Taman ඉන්න ඉරියව්වේ මේ ඉදිරිපත් වෙන නිබී හම් වෙන මේ ආස්වාස ප්‍රසවාසයේ මේ ඉබී හම් වෙන මේ පිම්බීම හැකිලිම මේ ඉබී හම් වෙන වම දකුණ ශක්විත රජ කෙනෙක්ගේ මිනි මිනි ඔටුන්නක තියෙන මිනි කොණ්ඩ ලක්ෂේ ඉස්සස්ම කළා සලකන්න පටන් ගන්නවා. ඒක අපි ඔක්කොටම සමෝසේ හම්බෙලා තියෙනවා. ආස්වාද ප්‍රසවාසයේ සමෝසේ හම්බෙලා තියෙනවා. ඒකට නොසලකීම නිසා තමයි අපි භව තෘෂ්ණාවට සහ විද්‍යාවට දාශකම් කරන්නේ. නිසා භව තෘෂ්ණාව සහ අවිද්‍යාව අයින් කරන්න බෑ. ඒකට විකල්පයක් දෙන්න නැතුව. ඒ විකල්පේ දීලයි බුදුරජාන් වහන්සේ නැත්නම් මහා සාරිපුත්‍ර සංඝසේ සඳහන් කරන දැන් අපිට සතිය පිටවන්න ඕන දේ දාන්නෝ ආරක්ෂක භූමිය දාන්නෝ නික්ලේශී භූමිය දාන්නෝ පුළුවන් තරම් ඒක නීරස වුණත් කම්මැලි වුණත් හිතට රුචි නැති වුණත් මේ නික්ලේශී භූමිය හිත පාත්තන්න පවත්වන ගමන් මේ තෘෂ්ණාවට සහ අවිද්‍යාවට පොර දාන්න එපා එහෙම කල්යාණ පාප මිත්‍ර ඇසුරු කරන්න එපා. එහෙම ධර්ම අහන්න එපා. ඒ වෙනුවට අවිද්‍යාව සහ තෘෂ්ණාව ප්‍රහාණය කරන ගතියට වැඩ කරනවා කියලා කියන එක ඒ කෙනෙක්ගේ ඒ ආකල්පය හැදෙනවා කියන එක සංසාරෙට එක සැරේ වෙන්න ඕන. විච්චි මිනිහා මිනිහේ උනායි නැත්තම් ජීවන ශරීරින් දොස් කියලා වැඩකුත් නැහැ බැනලා වැඩකුත් නැහැ ඒ මොකද අපි මෙතෙක් කල් ඉඳ හිටපු තැන පොඩ්ඩක් හිතනකොට පේනවා අපි ඒ දවස්වල නොකරපු අමනකමක් නැහෙනේ. නොදන්න කම නිසා දැන් මේ බුදු විලා කතා කරනව නෙවෙයි. නමුත් අඩු ගානේ දැන් දන්නවනේ මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් අපිට මේ පණවිඩිය ආවේ අහම්බෙන්නේ. කාට හරි මේ සැලසුම් කරලා පණවිඩිය ආපු කෙනෙක් ඉන්නත් බඳ කාටවත් නැහැ. ඒක හම්බෙන්නේ අහම්බෙන්ම. ඒ නිසා අපි මේ පණවිඩිය අපි සාක්ෂාත් කරගන්න ඕනේ. අත්දකින්න ඕනේ. අත්දකිලා පුළුවන් තරම් පුළුවන් වෙලාවක. ඒකට ලෑස්ති වෙලා සැදී පැහැදී ඉන්න එක්කනට මෙන්න මෙහෙමයි මම කියනවා කියලා කියන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ මෙහෙමයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මෙහෙමයි කියලා යාට කියලා දුන්නොත් අපිට අව කැපීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක කරන්ඩ ඒ වගේම කියලා දෙන්න Taman තුල ගොඩාක් ඒ ಗುಣ සම්භාර දිනු කරගන්න. ඒ ಗುಣ සම්භාර දිනු වෙනකොට දිනුනට තමයි තේරෙයි මේ භව තෘෂ්ණාව තියෙන ගොඩක් තියෙනවා. නමුත් අඩු වෙන පැත්තටයි සලකා බලන්න. අවිද්‍යාව කැට පිටින් තියෙනවා. නමුත් අඩු වෙන පැත්තටයි සලකා බලන්න කියනකොට ඊ ආකල්පේ ඉන කල්යාණ මිත්‍රෝ වේ හැදිලා තමනුත් ඒක හොයන්න කැමති මේරිච්ච කෙනාට දෙනවනම් එහෙම නැත්නම් භාවනාවේදී තමන්ට හොඳට සප්පාය කරනු එළඹිලා එනකොට පුළුවන් තරම් මේක දැක දැක දන දන කරනවා නම් මේකට මායයට මොනම විදියකින්වත් බාධා කරන්න බෑ. දන්නේ නැතුව ගියොත් බාධා කරනවා. මේ මේකයි පාර කියලා දන්නේ නැතුව ගියොත් හරියට මායя බාධා කරනවා. මායя එක මල්ලෙන් ගහලා අපි බිම දානවා. මේක දැනගෙන යන්න බුදුජානනාංශයේ සඳහන් කළ තියෙන ආරස්තක ජප මන්ත්‍රයක් බැඳගෙන ගියා වගේ තමන්ගේ ක්‍රියාවලිය තෘෂ්ණාව කැපෙන පැත්තට නම් අවිද්‍යාව කැපෙන පැත්තට නම් හෙන ගෙඩියක් වාගේ කිසි කෙනෙකුට බාධා කරන්න බෑ. එතකොට එයාට ඕපනයික ගතිය ඉන්න පටන් ගන්නවා. එයා උපනයනය කරනවා තණ්හා වැඩි තැනින් අඩු ගන්නවා. අවිද්‍යාව වැඩි තැනින් අඩු තැන. තණ්හා අඩු යාළුවා හම්බ වෙනවා. සද්ධර්මය ඇහෙනවා. අවිද්‍යාව අඩු යාළුවා හම්බ වෙනවා. සද්ධර්මය හම්බ වෙන එතකොට පේනවා ගඟ දිගේ ඉහළට යනවා වගේ ඉදිරි ගමනක්. ඉතින් ඒක මේ මේ අවුරුදු 2600ක් ගියයි කියලා පිලුණු වෙලා නැහැ. ඒ පාර බොහෝම සජීවීව තියෙනවා. ඉතින් ඒක සඳහා භවනත් කරන්න ඕනේ. අරමුණත් දැපෙන දමා ගන්න ඕනේ. ඒ වගේම ඒක සඳහා ආකල්ප සම්පත්තිය සම්මා දිට්ඨිය යෝනිසුමනසිකාට හුත් පළල් මනසක් ඇති කර ගන්න ඕනේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේට මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය අපට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔලොමොල වෙලා අපි දන්නවා අපිමයි මේක කරන්න ඕනේ කිව්වොත් එහෙම ਸਰුවචන්නාංශිකේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේවත් අපට නොලැබී යනවා. ඒ අපි මෙට්ටහිකම නිසා ඔලොමොලකම නිසා පුළුවන් තරම් නිහතමානීව මේ හුදු වර්තමානයේ හිත පවත්තන මොහොතක් පාස අවිද්‍යාව දුරු වෙනවා භවතෘෂ්ණාව දුරු වෙනවා කියන අදහස නැත්නම් පහ වේවා කියන අදහසින් ගත කරන මේ සතිචිත්තක්ෂණයේ තවත් සතිචිත්තක්ෂණයක් දෙකක් වැඩි කරගන්න සිරු දිනාගේ ධෛර්යය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා සිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා